අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලොම දෙනා ඒ සඳහා සම්පත් වෙලා සාදුකාරය ප්‍රාර්ථනා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝධාති අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ තිතේ ආනෙන්ජප්පත්තේ චේතෝ පරියාය ඥානේන චිත්තං අභිහරති අබිනින්නාමේති තී කටුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් උගන්වන පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඉන්න ශිෂ්‍ය පිරිසක් වාගේ මේ අපි 114 වෙනි වැඩමුළුවට ඉදිරියෙන් තියාගත්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් නගන ලද ප්‍රශ්නයක් ඛතමේ චත්තාරෝ ධම්මා උප්පාදේතබ්බා කියන ප්‍රශ්නයත් ඒකටම ස්වාමීන් වහන්සේ විසීම දෙන ලද චත්තාරි ඥානානි කියන උත්තරයක් කියන මේ දෙක. ඊට පස්සේ ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම අපට ඒ ඥාන ධම්මේ ඥාන අන්වේ ඥාන අරියේ ඥාන සම්මුතිය ඥානං කියලා හතරට කඩලා පෙන්නනවා. ඉතින් අමාරුවෙන් නමුත් අපි උත්සාහ කරන් ඉගෙන ගන්න උත්සාහ කරා මෙතන මොන වගේ එහෙම නැත්නම් මේ දීලා තියෙන පසුබිමට සාපේක්ෂව මොකද්ද මෙතන ධම්මේ ඥානය කියලා කියන්නේ? මොකද්ද මෙතන අන්වයේ ඥානය කියන්නේ කියලා? ධම්මේ ඥානය කියලා කියන්නේ ඇති හැටි කියලා අපි සාමාන්‍යයෙන් සිංහලෙන් සඳහන් කරනවා යථා භූත ඥානය. එහෙම නැත්නම් යාතාව දර්ශනීය. ඇතිදී ඇති ඇති. අන්වේ ඥානය කියලා කියන්නේ මේ මොහොතේ ඒ දකින්න දේ ඇති හැටියට දැක්කට ඒක හෙට වෙනකොට කොහොමද ඊයේ කොහොමද කියලා කාලය අනුව ඒකට තයෝ අද්ධා කියලා සඳහන් කර තිනවා අද්ධා කියන වචනය පාලියේ බොහෝ විට කාලය දනවන පදයක් තයෝ අද්ධා වර්තමාන වශයෙන් ඇති හැටිය යාතාව දර්ශනය යථා භූත දර්ශනය ඇති වුණාට පස්සේ ඒ එකලස නැතුව මම හිත වෙනකොට මට මේක මේ විදිහට නොපෙනෙන්න ඉඩ පුළුවන් ඉඩ තියෙනවා නැත්නම් ඊයේ මම මේක මේ විදිහට දැක්කේ නැතය ඒ මොකද මම ඊයේ මේ තරම් මගේ හිත සතිමත් වෙලා තිබුණේ නැහැ එකලස් වෙලා තිබුණ නැති නිසා නමුත් එහෙම නොදැක්කට තියෙන්නේ නම් ඇති හැටි මෙහෙම තමයි ධර්මයේ ඥාණය මෙහෙම තමයි කියලා අන්වය ඥානය කියලා කියන්නේ වර්තමානයේ හැටියට අනුමාන කරලා හිත සහ ඊයේ වශයෙන් තේරුම් ගැනීම. ඊට පස්සේ අපි ඊයේ පටන් ගත්ත මේ පරියය පරියේ ඥාන. පරියේ ඥාන කියලා කියන්නේ මගේ මෙහෙමනම් මයිත් එක්ක ඉන්න අයගෙත් මෙහෙමයි කියලා. අර කාලයට සාපේක්ෂව වගේ මේක දේශයට සාපේක්ෂව මම ඉන්න තැන ඉන්න කෙනාව නම් මගේ මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ එමනම් මම ළඟ ඉන්න මෙතන පොඩ්ඩක් එහා පැත්තේ වාඩිලා ඉන්න අර තැන ඇත්තා කියලා නමක් තියෙනවා අර තැන ඇත්තා මම ඒ ඇත්තා එතන ඇත්තා මේ තැන ඇත්තා මේ තැන ඇති කියලා මේ මම ඉන්න තැන කාටවත් ඉන්න බෑ ඒ ඒක තමයි ධර්ම ඥානෙ ඒ ඇත්තට මෙහෙමයි මේක වෙන්නේ ඒ ඇත්තිට මෙහෙමයි වෙන්නේ ඒ තැනැත්තට මේකයි මෙහෙම වෙන්නේ ඒ තැනැත්තිට මේක වෙන්නේ මෙහෙමයි කියලා ධර්මය ඒ භාවනා කරන මට හෝ භාවනා නොකරන වෙන කෙනෙකුට විශේෂයෙන් සැලකිල්ලක් නෑ ධර්ම ධර්මයි. ඒ නිසා යම් කිසි කෙනෙක් සැකහැර ඒ කියන විශ්වසනීය தත්ත්වය ඇති කරන් තමන් පිළිබඳව චිත්තක්ෂණයක හෝ ඇති හැටි දැක්කනම් ඉතින් ඒකම තමයි අනිත් එක්කනට සිද්ධ වෙන්නේ. නමුත් එයා කියන්නේ වෙන කතාවක්. මොකද එයා ආයේ ප්‍රශ්න දිහා බලන්නේ එක්ක තණ්හාවෙන්, එක්ක දෘෂ්ටිකින් යුක්තව, එක්ක මානෙයි යුක්ත. එතකොට යාට ඒක පේන්නේ එයා බලන පාට කණ්ණාඩිය හැටියට. නමුත් එයා ඒ පාට කණ්ණාඩිය බලන්නේ ඇයි කියලා මම දන්නවා. මොකද මමත් ඔහොම මේකේ කල් පාට කණ්ණාඩි බල බල හිටියා. තා පොඩ්ඩකින් මාත් බලන පාට කණ්ණාඩියෙන් තමයි. හැබැයි දැන් මේ භාවනා කරන වේලාවක මේ ධර්ම එකලස් වුණාට පස්සේ මට පේනවා විනිවිද දැක්ම. එහෙම නැත්නම් විපස්සනා දර්ශනයක් ඇති හැටි කියලා මේ පරිේ ඥානයේ තියෙන්නේ චේතෝපරිය ඥාන කියලා මේක සඳහන් කරනවා. අනුන්ගේ හිත සර දැන ගැනීමේ ඥානයි. ඉතින් අපි මේකේ අර සමාධි භාවනා වඩලා ඒකේන ප්‍රාතිහාර්ය ධර්මයක් විදියට 이르දියක් විදියට අනුන්ගේ හිත බලන ඥානියෙම විපස්සනා ක්‍රමයකුත් තියෙනවා ඒ තමන්ට වැටෙන ප්‍රදේශයේ හැටියට අනික් කෙනත් ඒ ක්‍රමයටම තමයි ඒ කටයුත්ත වෙන්නේ කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා චේතෝ පරිඥාණය සමත වශයෙන් එකක් විපස්සනා වශයෙන් එකක්. දැන් විසුද්ධි මාර්ගය වගේ පොත් ගත්තාම ඒකේ සමත වශයෙන් ලැබෙන හැටි ඒක සඳහා කළ යුතු පිළියම් ගොඩාක් විස්තර තියෙනවා. නමුත් විපස්සනා කරන කෙනාට තේරෙනවා ඒ ආකාර රූප ධ්‍යාන අරූප ධ්‍යාන නැති වුණාට තමන්ගේ හිත නැවත නැවතත් කෙලෙස් වලට වැටෙන්න දරලා නැවත නැවතත් පිරිසුදු කරලා නැවත නැවතත් සතිය කැඩෙන්න දරලා නැවත නැවතත් ශක්තිමත් වෙලා බලාන බලාන යනකොට ඒ හරහා එහෙම නැත්නම් ඒ ඇති වෙන අත්දැකීම් සම්භාරය හරහා තව කෙනෙක්ගේ ඒ දේ වෙනකොට ඊට සාපේක්ෂව දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සමත වශයෙන් ඒ චේතෝපරිය ඥාණය ලබා ගැනීමේ විස්තරයේ මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ උද්දෘතය තමයි මම අද ඉදිරියෙන් තිබ්බේ සෝ එවං සමාහිතේ චිත්තේ පරියෝදාතේ පරිසුද්ධේ පරියෝදාත් මේ විදිහට හිත යම් කිසිඳේ සමාදන් වුණාට පස්සේ පිරිසිදු වුණාට පස්සේ පරියෝදාත කියලා කියන්නේ කෙලස් කෂට අයින් වුණා අනංගන කියලා කියන්නේ ඒත් කෙලස් නැති කතාවක් විගතූපක්ඛිලේශේ ඒක පිළිබඳ ආඩම්බරයක් මානයක් ඇතිවෙන්නේ නැහැ. එයා දන්නවා මේ ප්‍රතිපදාව යන කෙනාට කෙලෙස් නැතිවම මේ හිතක් එනවා. ඒක ආශ්චර්යයක්වත් ගුඪ ධර්මයක්වත් නෙවෙයි. ඒ නිසා මේ හිත කෙලෙස් නැති හිතක්. ඒක මේ මගේ කියාගන්න මමයි භවනා කරුවේ මගේ මේ චේතෝපරිඥානේ මගේ මේ පළවෙනි ධ්‍යානෙ කියන්නේ නැහැ. එයා ඒ පිළිබඳව විකතූප උප විකතූපක්ඛේසේ උපක්ඛේසත් නමුදු භූතේ හොඳට හිත එතකොට අපි ඊයේ මතක් කරගත්ත විදිහට කුබලාකට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට අඹන්න පුළුවන්. හිතේ තියෙන බොහොම මෘදු ගතියක් ඒක මේ විද්‍යා දදාති විනයන් කියලා කියන්නේ යම් සිකිනකොට විද්‍යා ඥාන පහළ වෙනකොට එයා කවදාත් ඔලොමල වෙන්නේ නැහැ. බොහොම කීකරු තත්ත්වයකටපත් වෙන වගේ නීවරණ හිත තමයි ඔලොමල. ඒක මොන කවුරු කිව්වත් අහන්නේ නැහැ. ඉතින් නීවරණ තියෙන සාකල් හොඳ විනයක් නරක විනය වෙනවා. නීවරණ නැහනේ ඕන කෙනෙක් හොඳයි. ඒක ඒ මොකද ඒ හිත මු르දුයි. කම්මනියයි ඕන පැත්තකට කර්මනියයි හරවන්න පුළුවන් කියලා දෙන්න ලේසි කින්දක් අහගන්නවා කම්මනියේ හිතේ ආනන්ජප්පත්තේ හිත මැටි කැටයක් අරගෙන නැත්නම් මැටි පිටක් අරගෙන මෙහෙම අතහැරියොත් මේ පොළවේ මැටි ටික එහෙම තක් ගාලා අල්ලනවා එහෙම හිටිනවා කොහොල්ල ගුලියක් අරගෙන කටු මැටි පිටයකට ගැහුවොත් ඒක එහෙම අල්ලනවා එහෙම හිටිනවා රබර් බෝලයක් ගැවට එහෙම හිටින්නේ නැහැ. රබර් බෝලේ පැන පැන පැන ගිහලා පාටම තැන්ට යනවා. මැටි කැටයක් දැම්මොත් මැටි කැටේ මේ පොළවේ හැටියේදී හිටිනවා. ඒක ස්ථිතියක්. සැලෙන්නේ කම්පන චංචල මුකුත් නැහැ. මේ කියන්නේ අදහන සුළු ගතියක් වෙනවා. මේක විශ්වසනීයත්වයක් ඇති වෙනවා. තමන් කොතන හිටියත් දන්නවා මට හානියක් කරන කාටවත් බෑ. මම මේ අම්මා ආකාරයට මේක දකින ඉච්චරම තමයි. ඔකයි වෙන කායිමත් අහලා බලා ගන්න දෙයක්වත් නැත්තේ නෑ. කියලා සැලෙන ගති, ශක ගති, බය ගති, අනිශ්චිත ගති නෑ. ආනන්ජප්පත්ත කියනවා ඉන්ද්‍ර කීලයක් වගේ උත්තර පොළවේ හිටපු සෙක්කුවක් වගේ. එහෙම නැත්නම් කණුවක් වගේ තමයි තේරෙන්න පටන් ගන්න. මේකට අපි ආත්ම විශ්වාසය කියලා කියනවා. අන්නේම ඇති වුණාට පස්සේ අනුන්ගේ හිත කොහොමද කියලා බැලුවොත් ඒ කෙනාට අනික් කෙනා මේ මගේ වගේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතු පක්ලේශි නැහැ. මනුස්ස සාමාන්‍ය ස්වරූපෙන්නේ. ඒකන මේ හැසිරෙන හැසිරිල්ල රාග හිතක්ද ද්වේෂ හිතක්ද කියලා දැනගන්න ආකාරය බුදුචානන්සේ පෙන්වන්නේ යම් කිසි හැදවීමකට කැමති ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් හෝ හොඳට තැම්පත් වෙච්ච ජල භාජනයකට ඉබිලා බැලුවොත් එයාගේ මූණ පේනවා වගේ ඒ භාජනය වතුර වතුර භාජනයේ වතුර කොච්චර තැම්පත්ද කියනවනම් කණ්ණාඩියකට මූණේ ඉබුණා වගේ ඒකේ පිළිඹුවක් පෙන්නනවා Tamange මූණේ. ආන්න ඒ වගේ Tamange හිත පිරිසිදුනා ඒ පිරිසිදු හිතේ ඕනම දෙයක් පිළිඹු කරන්නේ විකෘතියට නෙවෙයි. ඒ පේන දේ වර්ණ ගන්නවලා නෙවෙයි. ඇති හැටි දකින්න පුළුවන්. අපේ හිත උපක්ලේශ සහිතනම් පිරිසිදු නැත්තම් පරියෝදාත නැත්තම් අංගන සහිතනම් කැලි කැබලති තියෙනවා නම් මු르දු නැත්තම් කම්මනිය නැත්තම් හරියට තැනක හිටියේ නැත්තම් අපිට පේන දේත් අපිට පේන්නේ විකෘති වෙලා හරියට ජලකඩ පිරිසුදු නැති වෙලාවක ජලකඩේ පේන පිළිමිදු වගේ මුඛ නිමිත්ත වගේ ඒක නිසා මේක නා දන්නවා දැන් මේ මගේ මූණ දිහා බලනකොට කඩ කඩ වෙච්ච ජලයකද මගේ මූණ පේන්නේ එහෙම නැත්නම් නිශ්චල තැනකද කියලා. ඒ වතුර භාජනය හොඳ පිරිසිදු නම් මුඛ නිමිත්ත හොඳට පේනවා. ඒක සකනිකං වා කැලි කැබලිටි වැටලා තියෙනවා. පාවෙන රිජිපොන් කැලි ටිකක් තියෙනවා. මල් පෙති ටිකක් තියෙනවා. එහෙමනම් අර නිමිත්ත පිළිබිඹුව පිළිසිදු නැහැ. ඒ වගේ Tamange හිත මොනම දෙකින් හරි කෙලෙස් සහිතනම් ඒ ප්‍රමාණයට ඒ වස්තුවේ පිළිමිනුව විකෘති වෙනවා. ඉතින් ඒ වගේ තමන්ගේ හිත පිරිසිදු වෙච්චාම තමන්ගේම මූණ ඒ ජල භාජනය පෙන්වන්න ආසේ කවුරුත් එක්ක සම්බන්ධ වෙනකොට කවුරු හරි අපිට කියනවා කරනවා මොකක් හරි කරනකොට තමයි හොඳ පිරිසිදු බලන්නේ හිටියොත් ඒක නා දන්නේ නැති වෙයි සමහරලාට මේ රාගෙන් වැඩ කරන්නේ කියලා. දන්නේ නැති වෙයි මාන්නෙන් වැඩ කරන්නේ කියලා. දන්නේ නැති වෙයි මම අයිනෙන් වැඩ කරන්නේ කියලා මොකද ඒක ඊට සාමාන්‍ය දෙයක්. ඒ ඇසුරු කරන එකට තේරෙන පටන් ගන්නවා. මෙයාට මෙච්චර මේ උනන්දුවක් ඒ කියන ධෛර්යය ඉදිරියට යන ගැම්ම එන්නේ කෙලෙස් වලින් පමණයි. කෙලෙස් නැති කිසිම වෙලාවක හිත පණින්නේ හිත ඒකට කියනවා භව නෙත්‍යයක් හදන්නේ. ඒක එහෙම tempත්. යම් ක්‍රියාවලියකට අපට උනන්දුවක් නිර්මාණශීලීත්වයක් ප්‍රගතිශීලීත්වයක් ආවනම් ඒ පිටිපස්සේ අනිවාර්යයෙන්ම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය එයා දන්න, එයා හිතන මේ න්‍යාය පත්‍රය ඊට වැඩිය හොඳ එකක්, දේශපාලන එකක් නෙවෙයි, ආර්ථික එකක් නෙවෙයි මේ ආගම ධර්මයේ පිටිමග නැත්නම් කාටද උදව් කරන්න කියලා විවිධාකාරයෙන් එනවා. ඒක නිසා ඒ කෙනා හිතන්නේ ඒක පිනක් කියලා. නමුත් අර පිළිසිදුව විශේෂයෙන්ම විපස්සනා බලන ග්‍රන්ථ පේන්නේ මේ මිනිස්යා මේ පිනත් මාන්නයට ආරවගන්න. පිනත් තෘෂ්ණාවට හරවගෙන ඒ මාන්නයට හරවගෙන ආසාවට හරවගෙන මෙයා සමන්ගේ මමායනය ඒ පින හරහා වඩන්න හදන. ඒක නා කියනවා කාමයේ හරහා වඩනවට වැඩිය මේක හොඳයි කිය. නමුත් ඉතින් කොයි කැයි ගෑනිත් එකයි හොටි ගෑනිත් එකයි. කොයි එක වුණත් මාන්නේ මාන්නේම තමයි. ආසාව ආසාවම තමයි. මමායනේ මමායනේ තමයි. ඒතර හොඳට මේක දිගේ හුඟක් ඉස්සරහට පුරුදු කරපෙන්නා තමන්ගේ චිත බේෂ්තු කරගෙන යනකොට පේනවා මමත් මෙච්චර ඉස්සලා මේක ඉස්සලා කොච්චර දෝ විවිධ ක්‍රියාවල් වලට විවිධ අය පොළඹවමින් කටයුතු කරා ඒ කරනකොට දැන් මට තේරෙනවා මම මේ වගේ මොකද්දෝ කටගැස්මක් බලාපොරොත්තු මොකද්දෝ යටි අදහසක් ඇතුව නමුත් ඒක කරලා කරලා කරලා පින් මෝරනකොට ඒ මොනව නොකරත් මේ ලෝකේ හේතුඵල ධර්මයක් තියෙන එක යනවා වෙන්න තියෙන දේ වෙයි. ඔබ වළක්වන්න යන්නත් එපා. මේක තේරුම් අරගෙන ගියොත් එච්චර ආතතියක් නැහැ. එච්චර අනවබෝධයක් එන්නේ නැහැ. සංනිවේදනය වෙනවා කියලා කවදා හරි මම ඔලෝසක දවසේ තේනවා. අර කෙනාට ඒක තාම තේරිලා නැහැ. එයා කටයුතු කරන්නේ මේ රාග හිතකින්. එහෙම නැත්නම් විච රාග හිතකින්. එහෙනම් එයා වැඩ කරන්නේ මේ ද්වේෂයකින්. නැත්නම් ද්වේෂ නැති හිතකින් නැත්නම් මෝහයකින් මං ගැන වැරදි අදහසක් ඇතුව නැත්නම් මෝහයකින් නෙවෙයි අන්න වගේ තමන්ගේම මුඛ නිමිත්ත තමන්ගේම මූණේ ඡායාව පිරිසිදු ජල කඩක ප්‍රතිබිම්බයක් වශයෙන් පිළිමිදුවක් වශයෙන් පෙන්වන්නාන්සේ විවේකීව බලනකොට අනිත් එක්කනාගේ මොකාටද මේ නටාගෙන ඉන්නේ මේ ඉන්නේ හරකා කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා තේරෙනවා ඉතින් අන්නේ තේරෙන දේ මේ කියන චේතෝපරිය ඥානේ සමාධි නැති වෙන සුවිචේචි ඉර්ධිපර ඥානයක් නෙවෙයි තර්ක ඥානයක්. මේක තාමත්ම වැදගත් වෙනවා කෙනෙකුට යාළු මිත්‍රකම් පවත්නකොට. පැහැදිලිවම කියන්න ඕනේ උඹ මොකාට අඳින්න ආවත් උඹ ළඟ තියෙන රාගේ. ඒක කියන්න පුළුවන් නම් මම හිතනවා අපි දෙන්නම පැහැදිලිවම භ්‍රමචර්ය රකින්න අය තපසරා කියන අය යෝගාවචර කියලා කාමhari අපිට කියාගන්න බැරි වුණොත් එයා මේ එන්න හදන්නේ යාගේ න්‍යායපත්‍රය තමයි අමු මේ කරචින්නේ රාගය කියලා. ඉතින් ඒ හරියට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ළඟට ගියල්ලා දන් දුන්නාට පසේ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ නැහැ නේ. උන්වහන්සේට අපිට උදව් කරන්න බෑ. උන්වහන්සේට තේරෙනවා. නමුත් දන්නවා මේ මෙයා නටාගෙන ඉන්නේ මේකටයි කියලා උන්වහන්සේ උත්සාහ කරන්නේ නැහැ. නමුත් සිව්පිරිසියම් බබත් සිව්පිරිසිබ්බියාපත් මහරහතන් වහන්සේ නමකටෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම උන්වහන්සේ ළඟ තියෙන සුවිශේෂී කරුණා ගුණයක් මෙයාට මේක දෙන්න ඕනේ. මෙයාට කියලා දෙන්න ඕනේ. ඔය නටාගෙන ආවට මේක තියෙන අහවල් දෙය කියලා. ඒ සඳහා උන්වහන්සේ හරීම ප්‍රයෝගශීලීව ඒ කෙනාට හිතරි දෙන්නේ නැති විදිහට කියනවා මෙන්න මේකයි මේක වෙන්නේ කියලා. ඉතින් ඒක නෑ හැදෙන්න ඕන කෙනෙක් නම් එයා ඉතින් සමාව අරගෙන සමා වෙන්න ස්වාමීන් වහන්සේ මේක මට දැනුයි තේරෙන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් ඒක ඒක කිට්ටු කතාවක් මම කියන්නම් එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් සරුව අපේ සරුවඥාන්සේ වැඩ ඉන්න කාලෙම ආනන්ද ස්වාමීන් වහන්සේ හරිම ලස්සන ශාක්‍ය වංශේ සෑහෙන දෙතිස්මා පුරුෂ ලක්ෂණ වලින් සෑහෙන කොට සත්‍ය බිච්චක මනෙහි දක්ෂ සංවිධානයේ දක්ෂ අලංකාතුන් අලං සංවිධාතුන් කියන ගුණයේ තිබිච්ච වගේම ස්ත්‍රී පක්ෂයේ කෙරෙහි කරුණාවක් දක්වපු කෙනෙක්. ඉතින් හැම මෙහෙණින්නාංශ නමක්ම එහෙම නැත්නම් හැම භික්ෂුණියක්ම ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේට විශේෂ සුහදකමක් දක්වලා තියෙනවා. මේක මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පැහැදිලිවම කියලා කියනවා ආනන්ද පරිශ්‍රමයන් කුමාර වාදයෙන් බැලලා තියෙනවා. කුමාරයෙක් වගේ හැසිරෙන්නේ ශාසනයේ. ඒ නිසා මේ කාන්තාවන් එක ගිහිල්ලාම දවසක අමාරු වැඩනවා. ඉතින් ආනන්ද හැමතුරු හරියට ගරු කරනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට හැබැයි ආනන්ද හඳුරන්ගේ මේ ආශා කරන මෙහෙණින්නාන්සලයි එහෙම නැත්නම් සිල්මෑණියෝ කියන්නේ නැත්තම් කියන්නේ වික්ෂුණීන් වහන්සේලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා නිතරම බයිනෝ අපේ නාපේ හාමුදුරන්ට කුමාරවාදීන් බණින්න දෙන්න එපා. උන්වහන්සේ විතර අපිට අනුකම්පා කරන්නේ කියලා. ඉතින් මේ මේ කතාව දිගටම තිබිලා තියෙන එක උඟා ප්‍රසිද්ධ වෙන අය ධර්ම සංගායනාවට එනකොට බුදුරජාණන් වහන්සේ පින්නම් බල දවස් 100න් මේ කතා ඔක්කොම ඇදිලා ඇවිල්ලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනා පත්‍ර පහක් ඉදිරිපත් වෙලා තියෙනවා ධර්ම සංගායනාවට අනිශ්චල. එකක් තමයි යෝග මේ කාන්තාවන්ට වැඩිපුර ශ්‍රෝතාවේ දක්වපු. ඉතින් ඒකට වෙච්චි සිද්ධියක් මම මේ කියන්නේ විකුණුපසේ සූත්‍රයේදී එක භික්ෂුණියක් ආනන්ද ස්වාමීන් පිළිබඳ පිළිබඳ සිත පහළ වෙලා මේ ශාංශ කොහොම හරි දකින්ද Taman ඉන්න විකුණු පස්සේට කියන මිහිණි ආරාමයට ගෙන්න ගන්න පුළුවන් තරම් ඉතින් එතකොට කරන්නේ පිංගම් ලැහැස්ති කරනවා පිළිත්තියක් අහන්න කියනවා පිළිත් නුලක් ගැට ගන්න ඉතින් දන්නවනේ ඕගොල්ලෝ මං නොකියුවට 64 තියෙන දේවල් 64ම දාලා තියෙනවා දැන් මට මොකද ආනන්ද සාංශේ වැඩ වැඩි නිසා හෝ ගියේ නැහැ එහෙම නැත්නම් කියනවනම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පෙන්නලා තියෙනවා ওই පැත්තට යනකොට පරිස්සම් වෙන්න කියලා. ඒ නිසා ਉਹ කියන්නේ අන්තිමට මේ භික්ෂුණිය කොච්චර ලෙඩ වුණාද කියනවනම් මුළු ඇඟම උණ. ඊශ්වමුදුනේ ඉඳලා වහගෙන කියලා තියෙනවා මේ උපස්ථායිකාවට කතා කරලා දැන් නම් වැඩේ ඉවර වෙගෙන ඉන්නේ ආනන්ද සාංශිත කියලා කියන්නේ ආශවල් කෙනාට අන්තිමයි ඒ නිසා කරුණා කරලා ඇවිල්ලා කියන්නේ පිළිත්‍යක් කියන්නේ කියන එක තමයි කියන්නේ මේ ආනන්ද සාංශිත හැරෙනකොටම චේතෝ පරිඥානේ පහළ වෙනවා ආනන්ද හඳුර එතන ගිහිල්ලා අහනවා නංගි මොකද කියලා. ඊට පස්සේ කියනවා කල්ලල්ලා බොල්ලල්ලා බොහොම වුණ බොහොම අමාරුයි ඉතින් ඉඳලා වහගෙන ඉන්නවා කියලා. ඉතින් ආනන්ද හඳුර ඊට පස්සේ බණක් කියනවා. බණක් කියලා කියනවා නැගිනින මේ ශරීරය හතරකින් හැදිලා තියෙන කියලා බුදුහාමුදුරෝ කියනවා. මාන්නේ නිසා, ආහාර නිසා, තෘෂ්ණාව නිසා සහ කාමේ නිසා. මේ ශරීරයක් හටගන්නේ කාමය, මානය, තෘෂ්ණාව, ආහාර. මේ ශරීරයේ හටගන්න ආහාරයමට ප්‍රතිවේක්ෂා කරලා ආහාර වළඳනවා නම් ආහාර නිසාය ආහාරම් පජහත කියලා නිවන් දකින්න පුළුවන්. ආහාරයෙන් තමයි මේක අය හැදිලා තියෙන්නේ. ආහාරය පිළිබඳව ගන්න ගන්න පිටක් පාසා ප්‍රතිවේක්ෂා කරමින් වළඳනවා නම් ආහාර භෝජන මත්තන්‍යතාවය හරහා නිවන් දකින්න පුළුවන්. ඒ වගේම මේ කාම ගුණ පිළිබඳව හොඳ මානසිකාරකින් ගත කරනවා නම් කාම ගුණයාගේ ආදීනව ඕකාර සංකීර්ෂ භාවය දන්නවනම් ඒකම නිවන් මාර්ගයක් වෙනවා. ඒකම මාන්නේ යම් කිසි කෙනෙකුට අවදියෙන් ගත කරොත් මම මේ හැම වෙලාවෙම කරන්නේ මුදුන වෙන්නයි අයියා වෙන්නයි අක්කා වෙන්නයි එහෙම නැත්නම් මේ ගරු වෙන්නයි කියලා බලන කෙනෙකුට මම දන්නේ මය අත මය ගුණ මය ළඟට ඒ ගුණේ තියෙනවා. අයියා වෙන්න හදන ගතිය නිතරම තියෙනවා. හැබැයි ඒකේ පේනවා. කවුරු හරි පෙන්වන්න ඉස්සලා පේනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් මේ වැඩේ කරන්න කොහොමද මේ මාන්නේ ඉන්නේ කියලා බලන්න පුළුවන්. හැබැයි නංගි කාමේ නම් මත භාවනා කළා කවදාකවත් නිවන් දකින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා කියනවා. කියනකොට මෙහෙන් બોලේ උණ බහිනවා. බැනලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මං වැරද්ද වැරද්ද වශයෙන් දැක්කා. මට සමා වෙන්නේ කියලා. මෙහාට තියෙන්නේ කාම අපි කියන්නේ පිරිමින් තෝක හැදිච්චාම කියන්නේ නෑ ගෑනුන් තෝක හැදිච්චාම කියන්නේ කලු කුමාර දිෂ්ටිය කියලා. ඔය තරුණ වයසේ කෙල්ලන්න කලු කුමාර දිෂ්ටි එනවා. ඒ කොල්ලෙක් නැතිකම බඳින වයස තාම දන්නේ නැද්ද මව්පියෝ? දන්නේ නැතුව පහු කරනකොට කලු කුමාර දිෂ්ටි එනවා. දැන් මේ මෑණින් අංශකට ඇවිල්ලා තියෙන එක. හැබැයි මේක ආනන්ද දිට්ඨිය. කලකෝමාර දිට්ඨිය නෙවෙයි. ඔන්න ආනන්ද දිට්ඨිය ආඩවසේ ආනන්ද හඳුරෝ කියනවා මේ කයක් හැදෙන්න තියෙන කාමේ කාමේ නිසා වළක්වන්න බෑ. ආහාරය ආහාරයෙන් පුළුවන්, මාන්නේ මාන්නෙන් පුළුවන්, තෘෂ්ණාව තෘෂ්ණාවෙන් පුළුවන්. ඒ වගේ ඒ කෙනාට ශරාගහිත පහළ වෙලා ඒ කෙනා මට්ටමකට ආතුර වුණාට පස්සේ ඒ කෙනාට පාලනය කරගන්න බැරි වෙනවා. හැබැයි හරියට කහන්නවා කිව්වොත් මේ ඔක්කොම මේ 64ක් මායන් වල යට තියෙන්නේ මේකයි කියලා. ඒක අවබෝධ වෙනකොටම කායික මානසික රසායනික ලොකු වෙනසක් ශරීරෙක වෙන්න පුළුවන්. ඒ නිසා මේක අද අපිට සූත්‍රයක් වශයෙන් කියවන්න හම්බෙලා තියෙනවා. ඒක නිසා ඒක හැබැයි හරි භයානකයි. ඒ ඒ මේනිනාංශයක වැටුනේ නැත්තම් ඒ වෙලාවේදී ආතුර වෙච්ච කාමෙන් කටයුතු කරනකොට මොනවා වේද කියන්න බෑ. ඒ කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ 이르දි පිළිබඳව බොහෝම බලවත් කෙනෙක්. නමුත් උන්වහන්සේ ගමනක් යනකොට රාත්‍රී වෙච්ච නිසා ගේකට ගොඩ වෙනවා. ඒ ගොඩ ඉන්නේ බොහොම සුකුමාර ධනවත් ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. ඉතින් මේ කාන්තාව මේ ආමඳුරන්ට සීනාසන පනවනවා. පනවල රාත්‍රී කාමරයට එනවා ස්වාංශ අප දෙන්න කාමයේ හැසිරෙමු කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම Brahmacharya රකින්නේ ඒ කාන්තාව හැම පැත්තෙම මන බඳනවා. කියන පොහසත් ඒ වගේම ලස්සනයි. ඒ වගේ මේ ශාන්තිට හරීම ශ්‍රද්ධාවන්තයි. ඉතින් ඊට පස්සේ ඒ කාන්තාව ඇවිල්ලා කරන්නේ ආගන්තුකවට කරන්න බලන ලොකුම සැලකිල්ල මේ කරන්න හදන්නේ. කාමයෙන් සේවනය කරන්නේ. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඉදිරිපරයෙන් මේක අහුවෙන්නේ නැතුව ඊර්දි බලේ පිට වෙලා ගිහිල්ලා ඒ කාමරේ යන්නේ ඒ යතර නිදා ගන්න තු කියලා භික්ෂුන් වහන්සේට කතා කරලා කියනවා මෙන්න මෙහෙම වැඩක් වුණා එතකොට ඒ සංසය රහත් ඇත්තටම ඒ ස්ත්‍රියව මාව මේ විදිහට දෙන්න ආවේ ඒක ඇත්තටම ඒ ස්ත්‍රියව මේ විශේෂ කරන සැලකිල්ලක් විදිහට තමයි කරේ කොහොමද භික්ෂුන් වහන්සේලා මේක බුද්ධ ඥානාංශයට මතක් කරා මතක් කරාට පස්සේ බුද්ධ ඥානාංශය පැහැදිලිවම කිව්වා කිසිම දවසක ඒ වහලක් යට කාන්තාවක් ඉන්න වහලක් හැටින් දා ගන්න යන්න එපා කියන. මොනම හේතුවක් නිසා. ඉතින් ඒව වෙලා කියන දෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලා දෙනවම බේරුණා ඒ අර චේතෝපරිය ඥානේ මේ කියන්නේ සමතෙන් ලබාගත් එකට වඩා විපස්සනා ලබාගත් එකකින් තේරෙනවා මේ මොකාට දෙන්නේ කියලා. ඉතින් ඒක ලබාගෙන තිබුණ නැත්නම් අපේ ශාසනය වෙනස් වෙන්නේ ඉඳී තිබුණා. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වගේ වෙලාවක 64 එකක් වුණා නම් 64ක් මායන් වලින් එකක් අහු වුණා නම් ආනන්ද හැමරණට බබාලා හම්බෙන්න ඉඩ තිබුණා ධර්ම සංගායනාව වැත්තක තියලා. හැබැයි ඒක පැහැදිලි මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. මොකද මේ උන්වහන්සේ රහත් වෙලා හිටපු නිසා. ඒ නිසා මේක අත්‍යවශ්‍යයි. සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට මේ නටාගෙන ඉන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා දැනගන්න. ඉතින් ඒක මේ විශේෂ 이르දි ප්‍රාතිහාර්යයක් කියලා ගත්තොත් උඟ දෙනෙක් හිතනවා මේක අපිට කරන්න බෑ කියලා. අපි හැමදාම ගත කරන ජීවිතේ මේක අදාළයි. බලන්න ඉන්නකොට ආශ්‍රය කරනකොට ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒකෙදි ඒ ඒ ඒ ගතිය එදිනදා ජීවිතය අපි පවුල් අමුදරුවන් රකින්න ජීවිතේ වගේම භ්‍රමචර්යයක් රකින්න ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් බලනකොට කන්‍යා භාවය රකින්න ස්ත්‍රියාවක් වගේ එයාගේ තියෙන ප්‍රතිවෘත්තාව රකින්නා වගේ භික්ෂුවකගේ තියෙන මේ භ්‍රමචර්ය රකින්න මේක අවශ්‍ය වෙනවා. මේක නැතුව කරන්න බෑ. ඒ නිසා භික්ෂුවකට අවශ්‍යයි මේ මොකාරද එන්නේ කියලා දැනගන්න එක. මේක වෙලා තියෙන්නේ ඒකේ මට ගන්න ආරම්භයේදී දැක්කොත් දෙපැත්තටම වාසියි. මේක ගැම්ම කෑවට පස්සේ කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ වුණාට වුණත් පස්සේ තේරෙනවා එදා මේකට ක්ලෑෂ් වෙලා එනකොට මට තේරුණා නමුත් ඒ වෙලාවේ මට බ්‍රේක් තිබුණෙත් නැහැ, ක්ලච් තිබ්බෙත් නැහැ, අදාගෙන ගියා. ඒ නිසා ඒකෙන් ඉතුරු වෙනවා මොනවදෝ. මතකයක් තිබුණා එදා මට මෙතෙන්දි නම් නතර කරගන්න තිබුණා. ඊට පස්සේ පැනලා ගියයි කියලා. ඒ නිසා අපි මේ කරන හැම අත්තරද්දකම අපිට මොකද්දෝ මේ දැනුවක් මණ්ඩි බහිනවා, තේරෙනවා. ඒකත් පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරනවා කියලා කියන්නේ එහෙම දේවල් නොදැක්ක ආරණ්‍ය ගත වෙලා ගල් වෙනකට වෙලා ඉන්න එක නෙවෙයි. ඒක හිතියට මේ ඥානය පහළ වෙන්නේ නැහැ. නිසා නිතරම මේ වගේ කාමකෝප වෙන තැන් වලට යන්න කියන්නේත් නැහැ. දැන් අපි මේ ගත කරන ජීවිතයේදී මේ අපට ලැබෙන ඇසුර හරහා මේ දැනුම ලැබෙන්නේ තමන්ම තමන් දිහා කණ්ණාඩියකින් මෝන බලනකොට වගේ මට රාගය ඇති වෙච්චහම මට මොකද වෙන්නේ කියන එක පිළිකුල් කරන්නේ නැතුව ඒක ද්වේෂ කරන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන් හැකියාව මම අදත් කියනවා ආධුනිකයෙකුගේ පැත්තෙන් බලනකොට බරපතල වැඩි. ආධුනිකයට තේරෙන්නේ ඒ වගේ මට්ටම. නමුත් භාවනා ජීවිතයක් ඉදිරියට යනකොට තේරුම් ගන්න ඕනේ සතිය ක්‍රියාත්මක වෙන හිතක ආරක්ෂාව දෙනවා වගේම ඒ හිතට ඒ කියන්නේ රතිය ඇති වෙලා සෑහෙන ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනකොට රාගෙ මතුවෙනවා. ඒ මතු කරලා පෙන්වන්නේ නැවත නැවත මතු කරලා පෙන්වන්නේ මේක ආහාර කරගන්න අමුද්‍රව්‍යයක් කරගන්න පරිවේශයෙන් මූලද්‍රව්‍ය කරගන්න ඒක ඊට පස්සේ තව කෙනෙක් එක්ක ඇසුර පවත්නකොට ඒ කෙනාගේ දැන් මට රාගය ඇති වෙච්චාම මට ඒක පිළිකුලක් ඇති වෙනවා. එහෙම නැත්නම් තදබල ආශාවක් ඇති වෙනවා. භ්‍රමචර්ය රකින්නකට පිළිකුලක් ඇති වෙනවා. නැත්නම් කාමාතුරයට ආශාවක් ඇති වෙනවා. ඒ වගේ තව කෙනෙකුට කාමය ඇති වුණාට පස්සේ එයා සමානලාට ඒකට පිළිකුල් කරනවා. සමහරව ඒකට ආශා කරනවා. ආන්නේ ඒක දැක ගන්න නම් Tamante ඒක ආපු වෙලාවේදී මගේ වචන කොහොමද ක්‍රියාත්මක කරන්නේ? හිත කොහොමද ක්‍රියාත්මක කරන්නේ? කය කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක ඇති හැටිය දකින්න බෑ මේ චේතෝපරිය ඥානය පිළිබඳ විවුර්ත මනසක් නැති කෙනා. එයාට රාගය ආපු ගමන් ඉස ඉසాత බඳගෙන අඬනවා. අයියෝ බලන්නකෝ මට රාගය ආවනේ. එහෙම නැත්නම් මට ද්වේෂය ආවනේ කියලා. මේ නිසා ආධ්‍යාත්ම ජීවිතය ඉහළට යනකොට යනකොට ඒ තමන් අතහැරපු ඒ කෙලෙස් ඇල්මරිච්ච ස්වරූපයෙන් විෂමරිච්ච ස්වරූපයෙන් ආයෙ එනවා. ආවට පස්සේ තමන් ඒක මානව වැරද්දක් විදියට එහෙම නැත්නම් බාහිර සාසනයක් එක්ක සංසන්දනය කරනකොට වැඩ ගැනීම පිණිස ඒක පාවිච්චි කරන්න ඕනේ මතුවෙන රාගේ මේ මුල මේ මැද මේ අග කියලා දැක ගන්නා ස්වරූපෙන් ඒක මම කියනවා මේ බලව විපස්සනාවක් කියන. තරුණ විපස්සනාවක් නෙවෙයි සාමාන්‍ය සතියට අයිති කෘත්‍යකුත් නෙවෙයි. ඒක ඇත්තටම කියනවා නම් සම්පජඤ්ඤයට අයිති කෘත්‍යයක්. ඒකෙන් අපිට පිළිගන්න වෙනවා කොච්චර පිළිසිදු විසක තිබුණත් ඒකෙන් හේතු කරුණු පැනුනොත් අදාළ පසුබිම අවතරාගෙම තියෙන්න පුළුවන්. ඒක පිළිබඳව කවුරුත් හිතන්න නරකයි. ඒක 100 200ක්ම අයින් වෙනවයි කියලා. මතු උනාට ඒ අතරමැද මට්ටමේ භාවනා කරන එකන ඒකට පශ්චාත්තාප නොවි එතන අනියමෙන් සතුටු නොවි මේ රාගයේ තියෙන හිතට වෙන විකෘති ද්වේෂයේ තියෙන හිතට වෙන විකෘති නීතිමත් එනකොට ඇති විකෘති පරිේශන මට්ටමේ අමුද්‍රව්‍ය මට්ටමින් කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ යා ඉහළ විපස්සනාවකට බල විපස්සනාවට තාම සුදුසු නෑ. අනිත් එක සුතුමේ ඥානෙ නෑ. චින්තාමේ ඥානයක් නෑ. එසේ යා දැනගන්න ඕනේ මේක ඉහළට යනකොට මේ පාඩම් පන්තියේ මේ විෂිකරපු දේවල් ආය අරගෙන ආය පෙන්නලා ඒකේ සංසන්දනාත්මක තේරුම් ගැනීම සඳහා අවශ්‍යතාවයක් මතුවෙනවා. ඒකෙන් වෙන්නේ අර Taman ලැබිච්ච ඥාන තවදුරටත් පන්නරේ පිහිටනවා. තවදුරටත් ශක්තිමත් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක මේ මේ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ මේ භාවනා කරන ජීවිතයේ අපේ සෑම අංශුවක්ම සෑම දෙයක්ම අලුතෙන් සකස් කරලා දෙනවා. භාෂාව හදලා දෙනවා, ව්‍යාකරණ හදලා දෙනවා, හැසිරීම රටාව හදලා දෙනවා, sannivedanaya හදලා දෙනවා, අපි කෙනෙක් එක්ක ඇසුරු කරන එක හදලා දෙනවා. ඒ හැම එකක්ම හදන්නේ පොතෙන් නෙවෙයි අත්තර දිහාලා. නිසා වෙන වෙන හැම අත්තරද්දකම යම් ප්‍රමාණයක සුද්ධ වීමක් වෙනවා. ඒක ඇත්තට මේ භාවනා කරන කෙනාට ලැබෙන ආනිසංස වගේම ශාසනයට ලොකු එළියක්. ඒකෙන් තමයි යා ශාසනික කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ඒ රාග, සදෝෂ, සමෝහ, සරාග, විතරාග, විත දෝෂ, විත මොහ කියන මේ දෙකටම එකක් තමයි කෙලස් නික්ලේශී හිතරත්ම පහළ වෙන්න පුළුවන් කියන එක. ඒක තියෙනවා. දෙක රාගහිතයි සරාගහිතයි විතරාගහිතයි දෙකම එකයි. ඒ භාව ඒ විදිහට බලන කෙනාට රාගය ඇති වෙච්ච හිතයි විතරාගය ඇති වෙච්ච දෙකම සමහිත දැම්මේ නැත්තම් මේ පරිශ්‍රණය මේ ඉගැන්ම මේ මේ පන්නරේ මේ මේ මේ කියන උත්ප්‍රේරකය සම්බ වෙන්නේ නැහැ. අපි එතෙන්ට එන්නේ ඉස්සලා නම් රාගහිත හරි බයයි. විතරාගිත උතුම් කළ සලකනවා. සදෝසිතට හරි බයයි. විහිත දෝෂ හිතට උතුම් කළ සලකනවා. සමෝහිතට නිදිමත හිතට හරි බයයි ලැජ්ජයි. විහිත මොහිතට කැමති නම මෙතෙන් කියලා පස්සේ වෙනවා මේ එකම හිත හේතුඵල ධර්ම අනුව එක එක වෙස් ගන්නවා. එක එක මේ බහුරූකෝලම් පාන මේ දෙකේ සමහිත ගන්න ඒ කෙනා ඔය විපස්සනාවේ අපි කියන බලෝ විපස්සනා ගියාට පස්සේ ඒක මේ පිළිකුල් ලැජ්ජිත වෙන්නේ නැහැ. ඒක ප්‍රයෝජන ගන්න පටන් අර ගන්නවා. ඉතින් ඒයි අපි කතා කරපු ටිකේ සම්පින්දනයක් වශයෙන් ගන්න පුළුවන්. අපි කතා කරා සංකිට්ඨං වාචිත්තං විකිට්ඨං වාචිත්තං. හොඳට හිත නැහැ සංකිට්ඨ කිව්වට මෙතන ගන්න නිදිමත. සමෝ හිතේ මේක ආරූඪයක් තමයි. හිත ඇකිලෙනවා. මොන විදිහවත් කර්මන්නේ කරන්න බෑ. ඒකට වික්ෂිප්ත වෙනවා. නිමැසි පොදියක් දුම් පාරක් ගැහුවා වගේ ඇවිසිලා යනවා. මේ දෙකම එක හිත. එක හිතේම ස්වરૂප දෙයක්. ඉතින් අපි මෙතෙක් කල නම් ජීවිතේ සංකිට හිතට එක විදිහකට සැලකුවා විකීත හිතට වෙන විදිහකට මේ හිතේම දෙකක් බව දන්නේ නැති නිසා අපි මට පශ්චාත්තාව වීම හරහා මේකේ පිළිඹුව දැක ගන්න බැරි වෙනවා මේ වතුර කඩ හෙල්ලෙනවා හිත කැළඹෙනවා සංකීත හිතට විකීත හිතට. නමුත් මේ වතුර කඩ හොල්ලන්න නැතුව තියාන හිටියොත් මේ සංකීත හිත පහළ වෙච්ච නැහැ. ඇකිලිච්ච හිත සංකීත සංකීර්ත කියලා කියන්නේ. ඇකිලිච්ච හිත පහලච්චාම මෙහෙමයි. විකීර්ත හිත කියලා කියන්නේ විසිරිච්ච හිත. මේක පහල වෙච්චාම මෙහෙමයි කියලා අර ජලකඩ හොල්ලන්නේ නැතුව ආදාස තලයේ ජලකඩ හොල්ලන්නේ නැතුව බලන්න පුළුවන් නම් Tamanටම දැක් ගන්න පුළුවන් මේක Tamanගේ සංකීර්ත විකීර්ත එහම වෙන කෙනෙක්ගේ දකින්න පුළුවන්. Tamanගේ සංකීර්ත විකීර්ත හිත පිළිබඳව ලොකු කලක බැගෑනියක් කරන්නේ නැතුව වගේ වෙන කෙනෙක්ගේ දැක්කත් ඒක ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුබයි මේ මනස හැමදාම සංකේතයක ඇති කෙනෙක් කියලා යාට ඒක හේතු කරන්න බෑ. මොකද මේ සංකේතයටම විකීර්ත වෙනවා. විකීර්තයටම සංකීර්ත වෙනවා. එතකොට යාර කියන්න වෙනවා ඔය ප්‍රශ්නේ. ඔය වෙලාවේදී මනසේ තියෙන මේ පරිවිම නිසා වෙන්නේ ඒක හැමදාම තියෙන්නේ නෑ. නිදිමත තමයි මේ වෙලාවේ. නමුත් ඔය දිගට භාවනා කරන්න හෙට බලන්න නිදිමත වැඩ කරන්න හැටි. උදේ වරුවේ බලන්න නිදිමත වැඩ කරන්න හැටි. හැන්දෑවලුවේ බලන්න නිදිමත වැඩ කරන්න සංකීර්ත බව පිළිබඳව කාලය අනුව දැනගන්න පුළුවන්. වික්ෂිප්ත හිතක් එනවා. ඒකට කියන්නේ දැන් ඕක මේ අවස්ථාවේ ඇති. jigger භවනා කරනකොට බලන්න ඕක නැති හිතක් Tamanටම හම්බ වෙනවා. ඒක නිසා jigger භවනා කරන්නත් ඕනේ. ඒකට ඒ අත්දැකීම් ලැබපු කෙනෙක්ගෙන් කමඨාන සුද්ධ වෙන්නත් ඕනේ. අත්දැකීම් ලැබපු කෙනෙක් කියන්න ඕනේ ඕක බය වෙන්න තරම් ඉෂ්ටහානියක් වෙලා නැහැ. දිගට යන්න. ඒක අනිත් එක්කන ඒක දිගට කරනකොට පේනවා මේක එක විස්මාරු වෙන හැටි. ඒකට මහග්ගතං වාචිත්තං අමහග්ගතං වාචිත්තං. තමාරලාට හිත විපස්සනා කරුවත් සමත භාවනා කරත් ධානයකට සමවැදුනාස්සේ. උන්ට අරමුණත් එක්ක අල්ලලා ඉන්න වෙලාවක් ඉන්නවා. සමානලාට පේනවා ධානයක ඉන්න කෙනෙකුට එක සමවැද ගන්න බෑ. එහෙම නැත්නම් භාවනා විපස්සනා වශයෙන් කරන කෙනෙකුට උනත් හිත ඇවිස්සීලා. සමාහිත වෙලා නැහැ නැත්නම් මහග්ගත தත්ත්වේ නැහැ. ඉතින් මේ මහග්ගත හිත කියලා ඒ මනුස්සයාට ඒක බෝධලෙට දෙන්න වෙන්නේ නැහැ. මහග්ගත හිතේනට අමහග්ගත හිත එන්න පුළුවන්. අමහග්ගත හිත ආවයි කියලා ඉෂාත බඳ ගන්න දෙයක් නැහැ. හරියට ආය සීල සමාධි ප්‍රඥා පෙර ගමුත් මහග්ගත හිතට යන්න පුළුවන්. ඒක නිසා මේ අතර තියෙන මේ පෙරලිය හේතුඵල ධර්මයක් මිස කවදාකවත් භාවනා කරන එකට මට මහග්ගත හිත ලැබේවා කියලා භාවනා අපි කියමු සමාධියක් නැත්නම් ධානය වශී කරගත්ත කෙනෙකුට බැරි වෙන වෙලාවල් තියෙනවා. වශී කරගත්ත ධානයක් තියෙන කෙනාටත් අවශ්‍ය වෙලාවට යන්න බැරි වෙලාවක් එනවා. ඉතින් වශී කරගත්ත ධානයක් පැත්තක තියලා අපේ චෝත් ඉතහා ගිය ආර්ය ඥානයක් ලබාගෙන මාර්ග ඥානයක් ලබාගෙන අරහත් ඵල සමාධිය ලැබුවත් සමහර උත්තරමන් වහන්සේලාට අරහත් ඵල සමාධියට සමවැද ගන්න බැරි වෙනවා. ඉතින් ආයෙත් උඩ කලබල වෙන්නේ නැහැ. එයා දන්නවා මේ පසුබිමේ පොඩි මොකක් හරි සාධකයක් විචල්්‍ය වෙලා බලන එකයි කරන්නේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. කැලේ මැද පුංචි කොටියක් හදාගෙන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දවසක් පින්නපාත ගිහිල්ලා එනකොට දර කඩන අම්මලා වගේක් ඇවිල්ලා දර කඩන ගමන් ළමයි ටික ඔක්කොම එලා මිදුලේ සෙල්ලම් කරලා. අර දින බඩු ඔක්කොම පෙරලා. දැන් මෙහි නම් රිලව් වෙවිලා. ඊට පස්සේ ආය මොකක්වත් නැහැ. ඉතින් ඕක උඩ යට කරනවා. මේ ශාංශය ඇතුළට එනකොට දැකලා තියෙනවා ගන්දරුව ඇවිල්ලා මේ ජීවන ඔක්කොම පෙරලා මේ ශාංශයක තරහක් උපදවාගත්තෙත් නෑ කැමැති උනේත් නෑ ඒ ශාංශය කුටියට ගියා ඥානෙ බරඳලා පුරුදුබන්දි සක්මන් කරලා වාඩි වුණා මොන විදියෙන්වත් ඒ ශාංශට ඕන කරන විචීමේ අරියත් බල සමාධියේ ඒක යන්නේ නෑ ඉතින් ඒ ශාංශ දන්න පැහැදිලිව මම මේක මට ගන්න පුළුවන්කම තියෙනවා දැන් නෑ එතකොට ඒ ශාංශය බුදුහාමුදුරන්ට පෙත්තමක් ලියන්න ගියෙත් නෑ තීදීන සාගන්න ගියෙත් නෑ. ඒ නිසා පසෙන් පසට කල්පනා කරලා බලන්න තේරෙනවා. මේ කුටිය පිළියෙල කරලා ඍෂිකේක හදලා අතුපතු ගාලා වාඩි වෙච්ච නැති දෝෂේ තියෙනවා මෙතන. ඒ කියන්නේ පරිසරය බාහිර වස්තු සමනීයකටපත් කළා නෙමෙයි මම වාඩුනේ. එච්චර ඒ සංචාය මේ මට මෙච්චර උරුමිත බුද්ධියට හින්න වෙච්චි අරියත් වල සමාධිය නැති වුණා කියලා චෝදනා කරන්න ගියේ නෑ. ඒ සංචායලියට ගිහලා අර දරුව පෙරලපු වඩු ඔක්කොම ගෙනාලා ගිහලා අඩු කරලා හරි ගැසලා අත්පතු ගාලා එල වාඩිනාට පස්සේ ආයෙත් ලැබුණා. ඉතින් ඒකේ සංසේ දන්නවා මේක කියලා කියන්න ඕනේ කියලා. ඒක ප්‍රශ්නිත පිටකයට අතුරු කරලා තියෙනවා. මොකද ඕන කෙනෙක් එහෙම නැත්තම් හිතනවා මේ අරියත්ත බල සමාධියත් නිකන් මේ පර්මනන්ට් පේන්ට් එකකින් කරපු එකක් නෙවෙයි මේ වොෂබල් පේන්ට් එකකින් කරපු එකක් දිය වෙලා යන එකක්. එහෙම දිය වෙන්නේ නැහැ. දිය වෙන්නේ නැත්නම් මෙතන සීලේ අඩුපාඩුවක් තියෙනවා නැත්නම් මේ පිරිසිදුකමේ අඩුපාඩුවක් තියෙනවා. බාහිර වස්තු විශ්ද කරලා නැහැ. වස්තු විසද ක්‍රියා කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට හිත දාන්න ඕනේ පරෝපදේශ රහිතව. එතකොට මේ ප්‍රඥාව නැත්යි කියලා අහන්න යන්න එපා. සමාධිය නැත්යි කියලා අහන්න යන්න එපා. මේ සීල අඩපාඩුවක් තියෙනවා. අතුපතු ගාලා නැහැ. ඒක කය මූණ හොදාගන්න. ඒ ටික කරන්න මොකද්ද ප්‍රශ්නේ? එතකොට යාට තේරෙනවා මේක දන්නේ නැති කෙනෙකුට නම් මේ අමහගත හිත ආපු ගමන් ඉතින් හිතන එක්ක මට ස්ථිර හානියක් වෙලා එහෙම නැත්නම් මොකක් හරි වෙලා කියලා ඒ මනුස්සයා භාවනා කරලා පැත්තක තියේදී අර ගේ අත පටි අතු ගන්න පැත්තේ ජීන් කවුරුන් පිටිපස්සේ දුව ඇවිදිනවා. පේන බලන්න යනවා. නිමිති අල්ලනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. දන්න කෙනෙක් නම් කතා කරලා කියනකො මටත් වෙලා තියෙනවා. ඔතන කිසි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මේ මුල ඉඳලා පොඩ්ඩක් සූදානම් කරගෙන අතපතු ගාලා ලැහැත්ති කළ වාඩි වෙන්න කිව්වම ඒ එයා කියන්නේ චේතුපරිය ඥාණයෙන් තමයි. මටත් ඔක වෙලා තියෙනවා. ඔයාලත් වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්නේ මේ විශේෂයෙන්ම ස්ථාවරම සතිය කැඩිලා. එහෙම නැත්නම් සමාධිය කැඩිලා. එහෙම නැත්නම් සීල කැඩිලා. එහෙම නැත්නම් සද්ධාව කැඩිලා නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. මේක වෙනස් වෙන්න පුළුවන්. අමහගත හිත මහගත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මහගත හිත අමහගත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ආන්නේ විදිහට යම් කිසි කෙනෙකුට සපේලා උත්තරයක් දෙන්න නම් මෙයා ඒ පරිප්පුව කහලා තියෙන්න ඕනේ කල්ලාචෝ. පාපු නැති කට්ටිය දෙන උත්තර දිහා බලනකොට හොඳටම තේරෙනවා ණයට ගත්ත මොකද්ද කරන්න මේ බෙදලා දෙන්න හදනවා කිසිම අයිතියක් නැහැ. ඒක නිසා ඒ චේතෝපරිය ඥාණය ඇති කෙනා දෙන එක හදවතින් දෙන්නේ. ඒක පොතෙන් නෙවෙයි. ඒකට කියන්නේ අපි මවුඩෝන කියලා. මමක් පොඩි දරුවා දිහා බලලා ඒ දරුවට අවශ්‍ය දේ සපයලා දෙන්නේ පොඩි දරුවා මේ වෙන විදිහකට SMS යවලා නෙවෙයි. ටෙලිෆෝන් කරලා නෙමෙයි අම්මා දන්නවා. ඒක බැල්ලියක් වුණත් දන්නවනේ. පැටලදාව බැල්ලිය වුණත් දන්නවා. ඒක ඕක මහා ඥානයක් නෙමෙයි. ඒක කැක්කුම තියෙනවා. ඒ වගේ එන එක දිහා බලන ඉන්නවනම් මොකද්ද වෙන්න ඕන කිව්වොත් එයාට කතා කරලා කියදයි. උඹ ඇත්තම ළඟට ආවට උඹ ප්‍රශ්න තියෙන්නේ මගේ ළඟවත් උඹ ළඟවත් නෙමෙයි. උඹ හිත මේ වෙලාවේ රාගේ තියෙන්නේ. ඒක ඒත්තු කරලා දෙන්න බලන්න මයි ළඟ තියෙන්න ඕනේ කෙලක්. එහෙම නැත්නම් තලතුණකමක් ඒක සඳහා තමයි සරුවච්චන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මේ පින එකතු කරේ. දක්ෂතා එකතු කරේ. ඒකතු කරලා උන්වහන්සේ කිව්වට පස්සේ කවදාකවත් මේ මෝනිච්ඡාවට කියන එකක් නෙවෙයි. ඒක නිසා යම කෙනෙකුට උදව් කිරීමේදී ඒ චේතෝපරිය ඥානය ඉතා වැදගත්. නමුත් ඒක හිතන්න එපා මේ අපට අයිති නැති කොහෙදෝ තියෙන එකක් කියලා. Tamange හිතට මතුවෙන මේ කෙලෙස් මතුවෙන මතුවෙන වේලාවක මේකට ලැජ්ජ වෙලා ඒ කෙනෙක් ආඩම්බර වෙලා නටන්න ගත්තොත් ඒ කියන්නේ ඒ පුද්ගලයා මේ විපස්සනාව දන්නේ නැහැ ඇති හැටි දකින්න දන්නේ නැහැ. Tamante එන කෙලෙසේ ඒ තාලෙටම හෙලි කරන්න පුළුවන් නම් දුටු දේ දුටු විදියට ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒකට කියනවා ආර්ය විවරය කියලා. හරීම නිහතමානී හරීම අහිංසකයි. හැබැයි කෙලින්ම කියනවා. කිසිම කෙනෙකුට එහෙම කියන්න බෑ. කිසිම කෙනෙක් කියන්නේ එතකොට මාව වර්ධොල තීරුම් ගනී කියලා මේක ආලවට්ටම් කරනවා. ආලවට්ටම් කරපු ගමන් සංවේදනයේ සම්පූර්ණම කඩලා යනවා. ඉතින් අනිත් එක්කනට ඕන වුණත් උදව් කරන්න බෑ. ඒ නිසා ආර්ය වෝහාර වශයෙන් කියනවනම් දුතු දේ දුතු වශයෙන් ප්‍රකාශ කරනවා. ඇහිච්ච දේ ඇහිච්ච වශයෙන් ප්‍රකාශ කරනවා. දැනිච්ච දේ දැනිච්ච වශයෙන් ප්‍රකාශ කරනවා. හිතට ආව දේ හිතට ආව වශයෙන් ප්‍රකාශ කරනවා. එහෙම කරන්ද කොච්චරක් අපි අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙන්නේ වේද? කොච්චරක් වැරදි කරලා හදා ගන්න පුළුවන් වෙයිද? අන්න ඒ ආකල්පේ. එනතන ඒ පෙර මග එනද සූදානම් ශරීරයේ තියෙනවනම් නිවන කියන එක බොහෝමත්ම ළඟයි. නමුත් අපි කතා කරන, හැඩ කරන, වැඩ කරන, හිතන හැම වෙලාවකම මේ අමුතු තාලෙ ඉන්න පටන් ගන්නවා. අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි කියන තාල දාපු ගම මොනම විදියකම සංවේදනය වෙන්නේ නැහැ. හුදු දැකපුතේ දැකපු වශයෙන් කියන එක ඇහිච්ච දේ ඇහිච්ච වශයෙන් කියන එක දැනිච්ච දේ දැනිච්ච වශයෙන් කියන එක සහ හිතට එන දේ හිතට වශයෙන් කියන එක ආර්ය විවහාරයක්. නමුත් ඒක අපි ආදර්ශයට ගන්න ඕනේ. ආදර්ශ කරන කමඨාන් සුද්ධ කරන වෙලාවක ඒ ඇති හැටි මේව ප්‍රකාශ කිරීම උත්තර ප්‍රශ්නයක්ම වෙන්න ඕනේ ඒ කමඨාන් වාර්තාව දීලා ප්‍රශ්නයක් අහන්න ඕනේ උගෝ දෙනෙක් හිතනවා කමඨාන් වාර්තාවේ අවසානයේ අනිවාර්යම ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි මේ අහගෙන ඉන්නකොට තේරෙන්නේ. මේ වාතාව දෙන එක නෙමෙයි කරන්නේ. ප්‍රශ්නයක් තියෙනවනම් තමයි අහන්න ඕනේ. ඇහුවොත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කරන්නේ නැහැ. මේ ඉගෙන ගන්නවා භාෂා තෝරන්න භාෂා තෝරන්න ඉගෙන ගන්නවා ආරි විභාරේ දැක්ක දේ දැක්ක හැටියට ලියන්න ඒකේ වැඩි දුර එක වාක්‍ය ලියනකොට තේරෙනවා ඒ මූණ බලනකොට තමන්ගේ මූණ පේනවද ලප කැලල් නැතුව තල කැලල් නැතුව තියෙනවා නම් තියෙනවා නැත්නම් නෑ වතුර කැළඹිලාද තියෙන්නේ මොකද්ද පේන්නේ කියන එක ඒ ආරි විභාරේ කියන යම් කෙනෙකුට මේ දැකපු දේ පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් පටලවිල්ලක් ආවයි කියලා හිතන. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය උපක්‍රේෂය ගැන කතා කරනකොට ඕභාසය කියලා කියනවා හිතේ පිරිසිදුකම් මතුවෙනකොට එළියක් පාවෙන. ඒ ආදු ආලෝකයේ පිළිබඳ කහ පාට නිල් පාට කියලා මොකක් හරි දාගන්නකෝ. ඒ ධාතුක පිළිබඳව තෘෂ්ණාවක් ආවනම් එයාගේ භාවනා ඇත්තටම නතර වෙනවා. මේක කියන්න ආසාවක් පහළ වෙනවා. හැබැයි එයා දන්නේ නැහැ මේ තෘෂ්ණාවක ක්‍රියාවලියක් කියලා. එතකොට යාට මාන්නයක් පහළ වෙනවා. මේක හෙලි කරන්න ඕනේ කියලා. එතන හිතනවා මටයි මේ ඊ හරිගෙන දැන් මටයි මේක හරි කියලා එක්ක තණ්හා මාන දිට්ඨි තුන ආපු ගමන් එයා ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඇති කරගත්තට පස්සේ ඒක ඒත් ඒත් එයා ඒ තත්ත්වයටපත් වෙනවා. ඒ රූප බලන්නේ වර්ණ බලන්නේ බවටපත් වෙනවා. පත් වුණාට පස්සේ එක්කෝ යා ඒ වර්ණය ගැන කලබල වෙන්නේ නැත්නම් වර්ණ දෙකෝ මං ගැන කලබල වෙනවා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නේ අහනකොට මේ මේ මේ මේ වර්ණයේ ධාරේ දිහා බලන්නේද මැද දිහා බලන්නේද එන්නේ ඉස්සලා බලන්නද යන්නේ ඉස්සලා බලන්න කියලා ඔය කොහෙන්දෝ ආපු මේ ආලෝකයක් අල්ලගෙන ඉතින් කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අහනවා මෙහෙම ආලෝකය දකින්න මමත් පොරක්ද මමත් දැන් භාවනාකාරයද මම සමතේද කරන්නේ මම විපස්සනා කරන්නේ කියලා ඊට පස්සේ මම එහා හදාගන්න. ওই දෙක ආපු ගමන් අපායයි. මේ බාහ්‍ය ධාරුචේ සූත්‍රයේදී බුදුජානකේ සඳහන් කරනවා බාහ්‍ය දිත්තේ දිත්ත මත්තං දිත්තේ දිත්ත මත්තං හෝතේ දැකීමේ තියෙන දැකීම පමණයි. ඒක මම දන්නවා මම ඔබට කියනවා. සුතේ තියෙන සුතේ පමණයි. විඥාතේ තියෙන විඥාතේ පමණයි. මුතේ තියෙන මුතේ පමණයි කියලා කියනවා. ඒ නිසා බාහ්‍ය ඒවන් සික්කිතබ්බං දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති ඒවන් සික්කිත බව කාය උපමට්ටම් කරන්න යන්න එපා. ওයි දෙහා මොකක්වත්ම නෑ ආයෙ ගායනත් අහන්න යන්නත් එපා. දැක්ක කොච්චරම තමයි. ඇහුණා නම් ඔච්චරින් නතර කරපන්. ඔක දිගේ කතන්තර ගොතන්න යන්න එපා. දැනුණා නම් කතන්දර ගොතන්න යන්න එපා. හිතුණා නම් කතන්දර ගොතන්න යන්න එපා. එහෙම නැත්නම් මේක දිගේ තොරන් ගහන්න යන්න එපා. එතකොට කියනවා තතෝතුම් බාහිය නැත්ත. උඹ එතකොට මේ දැකපු වර්ණය පිළිබඳව ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. අහන්න යන්නේ මොකද ඒක දැක්ක ඉච්චරයි කියවුව මොකද කියන්නේ. එහෙම නොවුනොත් තණ්හාමාන දිට්ඨි තුනේ හිත ආතුර වුණොත් ඇයි ඒක ආවේ? ඇයි කහපාට වෙන්නේ? ඇයි මේ විදිහට උනේ කියලා ඒකෙන් ප්‍රශ්නයක් හදාගන්නකොටම Taman ඒ බවටපත් වෙලා ඉවරයි. ඒ බවටපත් වෙච්ච ගමන් මේ එක්ක වර්ණය ගැන කතා කරන්නේ නැත්නම් මේ මම බලපො මම ගැන කතා කරනවා. එතකොට අර ආනාපානෙත් නැහැ, සතියත් නැහැ, මොකක්වත් නැහැ. මේවා තන්නේ කරම අතුරු පාරකට වැටලා වේගෙන් යන්න පටන් ගන්නවා මේකට කියනවා පපංච කරනවා කියලා. මේකට කියනවා යායුතු පාර ත්‍රිභේදී වටවලල්ල යනවා. මෙයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ මතුවෙච්ච දේ දැක්කා. එච්චර තමයි යෝගය කියන්න දෙයක්වත් අහන්න දෙයක්වත් මම එයි වෙන්නෙත් නෑ. මම එයින් වෙන්නෙත් නෑ. මන් දෙක අතරමැදක් නැත්තම් ඒ දැකපු වර්ණයෙන් මෙයා නිවන් දැක්කා. එතනම විමුක්තිය. ඒ වර්ණය සම්බන්ධව ආය කතා කරන්න දෙයක් නෙවෙයි. ඒක හොදලා ගියා. මෙයා ඒකට යන්න දෙන්නේ නැහැ. එයා ඒක අල්ලගන්නේ මේක කියන්න ඕන කියලා හිතෙන්නේ මේක ප්‍රශ්නයක් කරගන්න හිතෙන එක්කෝ තණ්හාව, එක්කෝ මාන්නේ, එක්කෝ දික්තිය. ඊට පස්සේ කියමු රූප දැක්කේ නැහැ. ඊට පස්සේ කියන ඔක්කොටම රූප පේනවා මට රූප පේන්නේ නැති ඇයි? ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් ඔක්කොටම හොරි කියනවා මට හොරි නැත්තම් හොරිනේ. ඉතින් මේ භාවනා කරන කට්ටිය අතර මේ කියන හැම ප්‍රශ්නයකම කවදා හරි ඒ භාවනාව කමටහන ලියන කෙනාටම මේක දැක් ගන්න පුළුවන් වුණොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ මොකොද? නැත්නම් මේක මට ප්‍රපංච කරන්න හිතෙන්නේ මොකද? මේක වමාරලා කන්න හිතෙන්නේ මොකද? මේකෙන් කතන්දර ගතන්නේ මොකද කියලා ඒ කෙනාටම තේරෙනවා නම් හරියට ආදාශයක වතුර කඩක තමන්ගේ මූණ බලලා තමන්ගේ මූණ තියෙන තලකැලල් පේන්නසේ පේන්න පටන් අර ගන්නවා මම මේ හදන්න හදන මේ අලුත් මේ sannivedanaya බෙහෙතලු ලියන එකක් වෙයිද මේක කියන්න ගිහිල්ලා තවත් ප්‍රශ්නයක් ඇති කරගන්නද කියලා. උඟාක් වෙලාවට තණ්හාමාන දිට්ඨිය වලින් ඇති වෙච්ච දේවල් කියන්න ගිහිල්ලා විශාල වටවලල් යamak යනවා. පටලවිල්ලක් වෙනවා. නමුත් ඒක අවබෝධ කරපේකනට තේරෙනවා ඒ කෙනාට මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඒ කෙනා මේ ප්‍රශ්නේ නා හිටියානම් අමාරුයි හැබැයි. මොකද ඒකට හරි ගැප් ගත්තා වගේ වෙහෙසක් වෙනවා මේක අහන්නම හිතෙනවා. නමුත් නා හිටියානම් එක්ක ඊගාවට එන චිත්තක්ෂණේ සතිය පිටවන්න පුළුවන්. එතන තේරෙනවා මේ කොහෙන්දෝ ආපේ එකක් මේ අල්ලගෙන මම මේ එයින් වෙනවා, එහි වෙනවා දැක්කන් දෙක අතර මැද වෙනවා. ඒ වෙනුවට සතිය පෙන්ලා කියන විදිහට මූල කර්මස්ථානට යాన යා යුතුයි මට කරන්න තියෙන කමට අනුසුද්ධ වීම මේකයි කියලා ඒ එතනදීම අවබෝධ වුණා නම් එනාට මේ රූපේ සම්බන්ධයෙන් දකපු වර්ණේ සම්බන්ධයෙන් ආය කෙලෙසිකුත් නැහැ. ඒ නිවන ඒකට කියනවා තදංග නිබ්බුති කිය. ඒ කෙලෙසෙන් නිවන් ඒ වෙලාව. ගැටයක් වදින්න දින එක ගැටේ නොවැදී අතහැරියා. මේ සදාකාලික නිවනට ගියා නෙවෙයි මේකටයි නිවන කියන්නේ කියලා යා දැන් යන්තම් තේරෙන්න පටන් ගන්නවා. මේ දේ කරබන ඒකට ඒක බුදුසයන් සඳහන් කරන්නේ නාභි වදති නාදි නාභි නන්දති නාජ්ජෝස චිත්තති. ඔය පේන දේවල්ට රින් ගන්න යන්නත් එපා. වචන කතා කරන්නත් එපා. අභිරමණය කරන්නත් එපා. මේ කොහෙදෝ යන එකක් නෙමෙයි අල්ලගෙන මේ කතන්දර ගොතන්නේ. ඒ දේ දන්නවනම් එයා ඒ කතන්දර නොගෙතීම හරහා ප්‍රපංච නොකිරීම හරහා වාග් බහුලේ නොවීම හරහා එයින් ලැබෙන නිවන ඒ වෙලාවේ ලැබෙන නිවන බෞද්ධය කවදාකවත් නිවනට සම්බන්ධ කරන්න කැමති නෑ. එයා හිතනවා නිවන එනකොට විශාල මොකද්ද වෙලා තියෙන්න ඕනේ. උඩ ගිහිල්ලා තියෙන්න ඕනේ. ඉනිමගක් උඩ ගිහිල්ලා දිව්‍ය විමානයක් වගේ එකක් තියෙන්න ඕනේ. නැත්තම් අල්ලන්න තියෙන මොනාර තියෙන්න ඕනේ. කවදාකවත් හිතන්නේ මේ එන්න කියන කරදරේ නැත. අනුප්පන්නං වා පාපකානං අකුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති කියලා. උපදින්න තියෙන මේ කෙලෙස් කන්දරාව නොඉපදෙවීම පිණිස කරන වෑයම යෝගාවචරය ඇතේ විතරයි කියන්නේ. එහෙම නැත්නම් ඒක අල්ලන්න ඕන තරම් වටට වටවන්න යන්න පුළුවන්. යන්න යන්න පැටලෙන. යන්න යන්න පැටලෙනවට කියනවා අපි සම්පත්ලාභ කියලා. ඒවට කියනවා ප්‍රපංච කර්මයි කියලා. නිසා පුළුවන් නම් මේක කහගෙන සිංහලෙන් කියන්නේ මුවින් නොබෙන ඉන්නවනම් නිවන් දැක්කා වගේ. මේ කතා කරන්න හදන දේ කතා නොකර නිකන් ඉන්නවනම් ගිලගෙන මොකහටවත් කරන්න බෑ ඒක අපි ඉච්ඡේද රහතන් වහන්සේද කියන. මොකකට තල්ලන්න බෑ. ඉතින් යෝගාවචරය මේ ටැක්ටික්ස් ටිකක් ඉගෙන ගන්න ඕනේ. පුළුවන් හම්බ වෙච්ච වෙලාව පුළුවන් තරම් ප්‍රශ්න අහන එකයි කතා කරන එකයි නෙමෙයි තියෙන්නේ. මේක නාහ මට හෙටත් මේ කාලසටහන කරන්න බැරිද? අතප්පය කරලා නැත්තම් වෙන බරපතල ප්‍රශ්නයක් නැත්නම් ඒක දිගට කරන්න කරන්න කරන්න යාට තේරෙනවා මතුවෙන්න තියෙන ප්‍රශ්න රාශියක් නැති කිරීමේ රහසක් සතියේ තියෙනවා යෝගාවචරයට තියෙනවා භ්‍රමචර්ය රකින්න කරන්න තියෙනවා භික්ෂුවකට තියෙනවා බුදුරජාණන් වහන්සේ යෝගාවචරයට දීලා තියෙනවා ඒ නිසා ඒව ඇති නොවීම පිණිස කටයුතු කරන කෙනාට පමණයි නෝබන් කුසල් ඉපදීමේ ශක්තිය පිළිබඳව ඥානෙ පහළ වෙන්නේ ඉස්සල්ලාම එන්නේ මට වෙන ගණන් වේදනාවක් එනවා. ඉතින් වේදනාව ආපු ගමන් මම උසාවියට වෙනකන් අඬනවා. එහෙම නැත්නම් සක්මන්ට යනවා. දැන් බලනවා කමටහන සුද්ධ වුණා නම් වේදනාව තියේදී තානබන බලන් බයි. ආ එතකොට පේනවා මේ වේදනාව ප්‍රශ්නයක් කරගන්න වේදනාව හරහා බලනවා. ඒකට බරපතල. ඒක වෙන බරපතල වේදනාවක් තියෙන මොකද කරන්න කියලා ප්‍රශ්න අහනවා. ඔය ටික ටික කරගෙන කරගෙන යනකොට බරපතල වේදනාවට පුරුදු වෙයි. බරපතල වේදනාව තියේදී ආනපානේ බලන්න කියන එක තේරුම් ගත්තට පස්සේ අර තියෙන දැන් වේදනාවක් නැතිකම නෙවෙයි තියෙන්නේ. වේදනාව ආවට gadu ගන්නේ නැහැ. ගණන් ගන්නෑ. ඒකේ ආනපාන කරගෙන යනවා. ආලෝක නොයනවා නෙවෙයි. ආවට මේක මේ නතර වෙලා මේක මනමන ඉඳියන් දෙපා. ඒකත් දැකපු තවත් එකක් විදිහට දැකලා Taman යන ගමනේ යන්න. ඒක න හැම වෙලාවෙම විමුක්තියක් තියෙනවා. ඒකෙන් එන්න තියෙන ප්‍රශ්නේ නෑවිත් විමුක්තියක් තියෙන එක කියනවා තදංග නුපති ඒ චිත්තක්ෂණේ විමුක්තියක් තියෙනවා. ඒක දැකගත්තේ නැත්නම් ඒක සමාදන් වුණේ නැත්නම් නැත්නම් ඒක අගේ ආඩම්බරේ කෙරුවේ නැත්නම් එයාට කවදාකවත් වික්ඛම්බන විමුක්තිය කියන ටික වේලාවකට ඒක ඉතිරි පැතිර දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඉන්න හැම කෙනෙකුටම යම් ප්‍රමාණයකට සිල්පද නොකඩා සිටීම නිසා ඇතිවෙච්ච සාන්තියක් දැනටම හම්බෙලා තියෙනවා. කවුරුවක්වත් අනුමත කරන්නේ නැහැ. මොකද ඔක්කොමලා අනුමත කරන්නේ වැරදිච්ච ටික විතරයි. අපි මේ ඉන්න දවස් දෙක තුනේ සතුන් නොමර සිටීමෙන් අප්‍රමාණ කුසල් රාශියක් රැස් වෙලා තියෙනවා නැත්නම් වෙන්න තියෙන කුසල් රාශියක් ගෙවිලා තියෙනවා. ඒ නිසා අපිට ඉඳගෙන ඉන්න පුළුවන් එක තැනක. අපිට සතුට වෙන්න පුළුවන් අපි භාවනා කරනවා. අපිට සීලයක් තියෙනවා. කවුද සමාදන් වෙන්නේ? ඒගොල්ලෝ කියනවා මෙච්චර භාවනා කරද්දි කැස් වෙනවනේ. මෙච්චර භාවනා කරද්දි වැස්ස වහිනවනේ. අර මේ සමාදන් වෙච්ච ටික පැත්තක තියලා මේ කොහෙදෝ යන දෙයක් එහෙම නැත්නම් ඇහැට වැටිච්ච කුණක් අල්ලන ඒකට ගොතන කතන්දර දකපුවා නිකන් බබ්බු වගේ පේන්න තියෙන නිකන් දැකපු නැති කට්ටිය වගේ පෙන්වන්න හදනවා. ඒ කියන්නේ දන්නේ මේක පාවිච්චි කරන හැටි දන්නේ ඒ වගේම වෙනද වගේ නෙවෙයි මට එක තැනක ඉඳගෙන ඉන්න හැටි දැනගෙන ඉන්න පුළුවන්. මම ආනබන් රැලි දෙක තුනක් බලන්න පුළුවන්. මේක තමයි සමාධි ශික්ෂාව කියන්නේ. ගෙදර හිටියානම් මට මේව කරන්න දන්නෙත් නැහැ. දැන් දැනගෙන ටිකක් කරනවා. ඉතින් මේක සමාදම් වෙලා. දැන් ඊට වැඩි ඉන්න පුළුවන්. ඕක දිගට කරපන්. ඕක තව තවත් ඉන්න වැඩි වෙනවනේ. ඕක ඉක්මන් කරන්න යන්න හදන්න යන්න එපා. ඊට වැඩි යම් ප්‍රගතියක් තියනවා යනවා. මේ ප්‍රඥාවෙන් තේරෙනවා නම් ඉස්සර නම් පුංචි කැස්සක් ආවම පුංචි චෙක්කමක් ආවම පුංචි ඉතිවිලක් ආවම පුංචි සද්දයක්ම කෑ ගන්න. දැන් නෑනේ. මේ යම් ප්‍රමාණයකට දැනගෙන ඒකෙදි තානාපානේ බලනවා. මට මේක අත්දකලා කියනවා ටිකක් කියලා මේ හැම තැනකදීම ඇති වෙලා දැනටමත් ඇති වෙලා කියන මේ තදංග විමුක්තිය නැත්නම් නිබ්බුතිය තේරුම් ගත්තේ නැති එක්කනට ලුණු වතුර බොන්නා වගේ කොච්චර කරත් ළඟා වෙච්ච නැති එක ලබා ගැනීම සඳහා පුදුමාකාර මෙහෙවීමක් තල්ලුවක් තක්කුමුක්කුවක් මේ සියලුම කෙලෙස් වලට නම් මේ තක්කමුක්කෝ මේ මෙහෙවීම මේ ඉදිරිය බලනද සේනම කෙලෙයි. ඉතින් අපි බලන්න ඕනේ කෙලස් තමයි මේක කිද්දියක් නොකර කරගන්න නැතුව එදිනදා වැඩක් කරන යන්න දුන්නොත් දවසක හිතමු අපි ඔ මෙහෙම කියනෝ කියපුවහම මම හිතන වඩා තේරෙයි කියලා මේ යෝගාචර හොඳටම දැනගෙන ඉඳ ගන්න. ඉඳගෙන ඉවරලා අපි ආනපානෙම අරමුණු කරගන්න. ආනපානෙ හොඳට දැනගෙන ගෙවිලා ගියා. ඊට පස්සේ ආය යම් කිසි තැනකට එනවා. එතකොට ආනපානෙ සාමාන්‍ය කොනකට වෙලා මුල්ලකට වෙලා ඉන්නෝ පේනවා. සද්දක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. වේදනක් තියෙනවා. ආලෝකත් තියෙන දැන් ඔක්කොම ගොජේ. ඔක්කොම ඇනිලා තියෙනවා. යෝගාවේ මේක දිහා බලන්න ඉන්න පුළුවන්. හැබැයි මේකේ කෙලස් කියන්නත් බෑ, නිකලස් කියන්නත් බෑ. ගොජේ කියනවා. අපි මේ මේ මේ දකින දේ මේ වෙලාවේ අපි සම්මත කරලා මේක තමයි නාම රූපය කියලා කියන්නේ. මේ නාම රූපය දෙකට බෙදන්නෙත් නැතුව මමයා කරගන්නෙත් නැතුව ඒක පිට දෙයක් කියලා හිතන්නෙත් නැතුව ඇතුළේ හිතන්නේ නැතුව මේක දිහාම බලන්න හිටියොත් මේ නාම රූපේ නිසා විඥානයක් ඇති නොවෙන්නේ හරි කියලා හිතුවත් විඥානය පහනවා, වැරදි කියලා හිතුවත් පහළ වෙනවා, වේවා කියලා හිතුවත් පහළ වෙනවා, නොවේවා කියලා හිතුවත් පහළ වෙනක දිනු කරන්න හිතුවත් පහළ වෙනවා. මේක දෙස බලලා මේ මේ මතුවෙන ගොජේ මතින් මොනම විනිශ්චයක්වත් මොනම ඉදිරි ප්‍රශ්නයක්වත් සැලසුමක්වත් ඒ කියන්නේ උපය උපාදානා චේතසෝ අදිඨානාබිනිවේසානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ මේකට ලං වෙන්නත් ඒවා මේ පේන ගොජේ ලං වෙන්න හදන්නත් එපා. අල්ලගන්න හදන්නත් එපා. උපාදාන. චේතස අදිත්තහන අභිනවච අනේ මට මේක වේවා නොවේවා කියලා චේතන පාල කරන්නත් එපා. අදිස්ථාන කරන්න යන්නත් එපා. අනුසයක් ඕනෙත් නෑ මේක දිහා බලන් හිටියනම් මේ නාම රූපයෙන් ආයත අවදුරටත් මේක දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි කියන විඥානයේ පහළ නොවන බවට මේක බලාගෙනමත් ඉන්න ඕනේ. අවතියෙන් බලන් ඉන්නෝ මේක විනිශ්චයකට හෝ බෙදුමකට හෝ තීරණයකට යන්නේ නැතුව මේක දෙසම බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා මේ ඇති කරගත්ත මේ නාම රූපයේ මතින් දෙකට බෙදලා මේ මම සහ මම නොවේ කියලා හෝ මම සහ ලෝකේ කියලා උතරෝ හරි හෝ වැරදි කියලා හෝ සැප හෝ දුක් කියලා හෝ ලාභ හෝ පාඩු කියලා හෝ යසසෝ ආයස කියලා නතුව මේ මට්ටමින් පවත්වාගෙන ඉන්නවයි කියලා කියන්නේ නාම රූපේ නාම රූප මට්ටමේ පවත්වාගෙන ඉනවා කියලා කියන්නේ අමනුෂ්‍ය හිතක්. මනුෂ්‍ය ලෝකෙට දරන්න බැරි හිතක්. මනුෂ්‍ය ලෝකේ හැම වෙලාවෙම මිනිස්චක් කරනවා. පැනලා මනින්න හදනවා. පැනලා මේක ලං කර ගන්නවා. ඒක දුරුවන් කරන්න හදනවා. මේක ඉක්මන් කරන්න හදනවා. දියුණු කරන්න හදනවා. මේ සෑම දෙයකින්ම මේ විඥාණය ස්ථාවරයක් ලබා ගන්න හදනවා. ලබන්න හැම වෙලාවෙම ප්‍රපංචයක් එළියට එනවා. ප්‍රපංච නගන හැම වෙලාවෙම කම්පනයක් චංචලයක් එළියට එනවා. දැන් මේකත් කම්පනයක් චංචලයක් තමයි. මේ බලන ඉන්න නාම රූපයක් කම්පනයක් චංචලයක්. ඔය කිසි දෙයක් අලුතෙන් දාන්න යන්න එපා. මේක දෙසම බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ බැල්මට කියනවා හුදු බැල්ම කියලා. බයා ඇටෙන්ෂන් කියලා කියනවා. ඒකට කටුකුරුදේ සඳහන් කරනවා හිස් බැල්මක් කියලා. එයා බලන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වෙලාවේ සමාජලාට මේක සද්දයක්ද කියලා බලන්න හිතනවා මේක සද්දෙකුත් නෙවෙයි නොවෙන්නෙත් නෙවෙයි. ඒක රූපයක්ද කියලා බලලා රූපෙකුත් නෙවෙයි නොවෙන්නෙත් නෙවෙයි. ඒ වගේම මේක ගඳත් රසත් එහෙම නැත්නම් කයර දැනෙන පහසත්ද කියලා ඒකත් නෙවෙයි. දැන් හිතවිල්ලක් දැනෙන ඒකත් නෙවෙයි. ඒකෝට මේ සලායතන පාළු ගම් වගේ බවටපත් වෙනවා. හොරු කඩලා විනාශ කරව පාළු ගමක් බවටපත් වෙනවා. මේක දෙස බලාන සිටීම ආර්යයන් වහන්සේට උත්තම දර්ශනයක් වෙන අතර පුතත්ජනට මහා පාළුවක්. ඒකට කියනවා හිස් බැල්මක් කියලා. ඒ හිස් බැල්ම දිත්තේ දිත්ත මත්තන් කියන එකේ උප්පරිමේ. මේක දකින්නම හැබැයි මේ ගැන කතන්දර ගොතන්න යන්නෙත් නෑ. මේක මට වෙච්ච කාල කණිකමක් කියලා හිතන්නෙත් නෑ. මේක මගේ නම්බුවක් කියලා හිතන්නෙත් නෑ. ඒක එහෙම යන්න ඇරියොත් ඒක නානා 64 මායන් දාන්න හදනවා මගේ හිත මතින් මේ ගැන විනිශ්චය කරවන්න. ශප දුක දෙකට දාගන්න. යශායස දෙකට දාගන්න. හොඳ නරක දෙකට දාන්න. මේ හැම දෙයක්ම එහෙම නැත්නම් මේ කියන සදාචාරවාදී එහෙම නැත්නම් මේ කියන මේ ශිෂ්ටාචාරය හැම වෙලාවෙම යෝගාචරයට හරියාදුට හිතනවා. හැම එකක්ම විඥානයේ නරකට පාවිච්චි කරනවා. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරනවා මෙතනින් එහාට යන්නම් පින්පව් දෙක අතරින් ඕනේ. පුඤ්ඤ පාපම් පහීනස්ස විතරයි එහාට යන්න පුළුවන්. මෙතෙන්ද ගිහිල්ලත් පින්පව් තෝරන්න ගත්තොත් ආයෙත් හොදෝ තමයි දෙම වෙනවා. ඒ නිසා දානේදී සීලේදී සමාධියට යනකම් සදාචාරය අවශ්‍යයි. නමුත් මේ ගොජේ පේන්න පටන් ගත්තට පස්සේ මේ ගොජේ විනිශ්චයකටපත් නොකර කොටින්ම කියනවා හරි වැරදි කියන විනිශ්චයකටපත් නොකර ලාභයක් පාඩුවක් කියන විනිශ්චයකටපත් නොකර සපක් දුකක් විනිශ්චයකටපත් නොකර විනිශ්චය කරන මනස තමයි මායя කියන්නේ. විනිශ්චය කෙරුවොත් ඔබ විනිශ්චයට ලක් වෙනවා. මේක විනිශ්චය නොකර ඉනවයි කියලා කියන්නේ මේ නාම රූපය දඩමීම කරගන්න නැතුව විඥානයක් මේක දෙකට බෙදලා පාලනය කරන්න දෙනසෝ විඥානය විවිධ ගොඩ පෙරක දෝරු ගන්න දෙද්දී ඒ එකකටවත් ඒව යෝජනා එනවා ස්ථිර කරන්නේ නැතුව යෝගාචරය බලහින්න පුළුවන් නම් ඒ යෝගාචර තේරෙනවා මේක අම්මට අප්පට අපිට කියලා දෙන තේරෙන්නේ භෞතික විද්‍යාඥයන් රසායන විද්‍යාඥයන් තේරෙන්නේ බුදු හාමුදුරු කෙනෙක් වෙන්න ඕන බුදු හාමුදුරු කෙනෙක් වෙන්න ඉතින් මෙතෙන්ට එන්න සුදුසුකම් ලබන්න නම් අපි කල්පොයි ගුරුතුන්ගෙන් ආධාර ගන්න පුළුවන් ඇත්තටම කියනනම් බමුණු ආගමේ යම් ප්‍රමාණයක් යනකම් එතෙන් යනකම් හිත හදලා දෙනවා. මෙතෙන්ද ආවට පස්සේ මේ නාම රූපේ මේ ගොජේ එහෙම නැත්නම් මේ සම්තුතිය කියන එක දැකලා විනිශ්චය නොකර සිටීමෙන් තමයි අපි විනිශ්චයට අහු වෙන්නේ නැත්තේ. මේක බුදුරජාණන්ස කියනවා ශුඤ්ඤතෝ ලෝකං අවික්කස්සෝ මාචුරාජාන පස්සති. මේක මේක තමයි ශූන්‍යයි කියලා කියන්නේ ගොජේ තියෙනවා. ඕන්නම් මේක රූපයක් කිය හැකි ඕන්නම් මේක සද්දයක් කිය හැකි ඕන්නම් මේක පහසක් කිය හැකි ගඳක් රසක් කිය හැකි හිතවිල්ලක් කිය හැකි මොකක්වත් කරන්න යන්නේ මේක හිස් බැල්මෙන් බලන්න පුළුවන් නම් ඒ ශූන්‍ය වශයෙන් මේක බැලීම නිසාම නැත්නම් මේකෙන් කතන්දර නොගෙචීම නිසාම මායයට තමන්ව පේන්නේ නැතුව යනවා ඊට පස්සේ තව දුකක් එතන මමෙක් හෝ මාන්නයක් හෝ තෘෂ්ණාවක් හටගන්න බෑ ඒතර චිත්තක්ෂණ වශයෙන්, තදංග වශයෙන් ඇතිවෙච්ච විමුක්තිය ටික වේලාවට වික්ඛම්බණය වෙන්න පටන් ගන්නවා. ඒකට තේරෙනවා යමක් නොකර සිටීම හරහා ලැබුණු මේ තම්බගත්ත මේ නාම රූපේට නාම රූප වශයෙන් ඉන්න දෙන්න. මොනවාක්වත් විනිශ්චය කරන්න නෑ. එදින ඒ තාක්කල් අතතියක් නෑ, අසහනයක් නෑ. හැබැයි අවදිය තියෙනවා. මොනවද දැක්කේ කියලා ඇහුවොත් මොකක් තියාගන්න බෑ යාට. රහතන් වහන්සේගේ නමකට ඇහුවොත් රහතන් වහන්සේ ඒ කියන්නේ මේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මේක ගැන කතා කරනකොට කියනවා රහතන් වහන්සේගේ නමකින් ඇත්තටම රහතන් වහන්සේ නමක්ද කියලා දැනගන්න චබ්බිසෝධන සූත්‍රයේ බුදුරජාණන්සේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නාවලිය දන්න එක ඒකටත් උත්තර දෙන්නේ. කලින් කියලා දේ ඒත් උත්තර දෙනවා. දැන් ඉන්න කට්ටිය ඔය වගේ තමයි. එයාගෙන් ඇහුවොත් රහතන් වහන්සේ නමකකින් ඇහුවොත් නිවන් දකින්නට කියලා මොකද්ද දැක්කේ කියලා. නිවන් දැක්කයි කියලා අපම ඉතින් ඒ ඇත්තටම අනික් කට්ටියගේ උනන්දු පිළිස කියන තමලට ඔව් මට ඔය වගේ කරදරයක් මොනවත් නැහැ කියලා. හෝ දැන් කලින් ඉන්නවනම් ඉතින් පත්තරෙත් දාලා දිනවා මම නිවන් දැක්කයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒවට කියනවලු ditthiyo ko ahan ආවුසෝ මම යමක් දැක්කම අනුපායෝ අනපායෝ අපපටිබද්දෝ අනිශ්චිතෝ විමර්ය විමුක්තෝ විමර්යාදි කතේන චේතසෝ විහරයි මම මේ දැකපු දේ අල්ලගන්න ගියෙත් නෑ දකින් දේ මම අතහැරියෙත් නෑ ඒකේ මම රැඳෙන්න ගියෙත් නෑ ඒ දකින්න දේ පිළිබඳව මම රැඳෙන්න ගියෙත් නෑ අප්පටිපද්දව මම ඒක මාව අල්ලගන්න දෙතොට මම ඒකට අහුුනේත් නෑ විමරියාදිකට එන්නේ මායින් කිරුවෙත් නෑ මම මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා මායින් කිරුවෙත් නෑ අන්න එහෙම විහෙරණයක් කියනවා කිය. ඉතින් මේක නිකන් අපබ්‍රංශයි දකපු කෙනාට කො දැක්කනම් දැක්කන් ඊබන් නැත්තම් නෑ කියපන් කියපුවා මම දිග උත්තර දෙනවා. ඒ දේ මම අල්ලගත්තෙත් නෑ අයින් කරන්න ගියෙත් නෑ ඒකෙන් මම උනේත් නෑ මම ඒකට උනේත් නෑ මම ඒකත් එක්ක මායින් කරගත්තේ නැති හිතකින් ජීවත් වෙනවා කියන්නේ. ඉතින් අපිට ඒ දේ මේ කියන නිවන උදේ ඉඳලා හැන්ද වෙනකම්ම තියෙනවා. අපි බලන්නේ ඒකේ මොකක් හරි කොමෝඩිටි එකක් හදාන බිස්නස් එකක් කරන්න. ඔක්කොමල උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ මේ මතුවෙන දේ අල්ලගෙන ඒක ඒක රූපයක් කරගන්න. ඉතින් එහෙන් බැලුවම මේක රූපයක් තමයි. නෑ රූපයක් නෙවෙයි කියලා බැලුව රූපෙ නෙවෙයි තමයි. සද්දයක්ද කියලාම සද්දයක් තමයි. ඒ ඒ වෙතින් ගියාට පස්සේ ඇහුවොත් එහෙම මේක ඇහෙන් දකින එකක්ද කනෙන් අහන එකක්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද ඔව් කියන මිනිහට ඔව් නෑ කියන එකට නෑ. ඒක දිහා බලන දෘෂ්ටි කෝණේ වෙනස. එතකොට යාට තේරෙනවා මගේ වේලාවකට පේනවා මේක මායින් කරගත්තේ නැසිලගේ නාම රූපේ නාම රූප වශයෙන් තියාගෙන කරබනේ ඉන්නවා. වේලාවක හිතන මේක අහලා දැනගන්න ඕනේ. ඒක රූපයක්ද බලපුව ගමන් රූපයක් බවටපත් වෙනවා. එතකොට එක්කම්බන වශයෙන් තිබුණු තත්ත්වේ නැතිලා අපි ආයෙත් රූප බලන සද්ධාන සලායතනට අවුවිචනකට යනවා. එතකොට යා දිග කාලයක් මේක හොඳට මේ තමයි මේ විමුක්තිය ටික ටික මට ගෙටවදින හැටි. ගෙටකවදින හැටි කියලා දැනගත්තට පස්සේ යා භාවනා කරන්නේ දන්න අරමුණ ගෙවුනට පස්සේ මේ ඉතුරු වෙන අත්දැකීම කියමුකෝ අපි මේක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් කියන්නේ කියලා තහු වෙනවා. මේ අත්දැකීම දැකලා ඒක දේශ හොඳ අවදියෙන් බලන ඉඳලා කිසිසේත්ම අනුපායෝ අනපායෝ අනිසිතෝ අපරිබද්දෝ අනිශ්චිතෝ විමුක්තෝ විවරියාදික තේන චිත්තේන විහරාමි. ඒක අල්ලන මුවින් නොබෙන ඉන්න. ලං වෙන්න ඒකම තමයි උපේ උපාදාන චේතස අදිඨානාබිනිවේෂානුසය තේ පජහන්තෝ විරමති නෝපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනාභිරත සංඥා. මේ අනාභිරතිය පුතත් දැනෙන්නේ පාළු ගතියක් විදියට. හිස්දල්මක් විදියට. හුදු බැල්මක් විදියට. නමුත් මේක තමයි බුදුරජාණන්සේ අපට පෙන්වන්නේ මේක මනින්ද කියන්න ගියොත් හරි වැරදි දෙකට සැප සම්පත් සැප දුක් දෙකට ලාභයට කීර්තියට ප්‍රසන්න දැම්මොත් අහු වෙනවා. අහු වෙන්නේ නැති ආකාරයේ ඉන්න එක දන්නේ නැතුව කොච්චර භාවනා කරත් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මෙතෙන්ද ගිහිල්ලා මේ ආකල්පය එවැනි දර්ශනයක් එවැනි දෙයකට සූදානම් වෙලා නැති කෙනා භාවනා අහ කියන්නේත් නැහැ. එයා හැමදාම යම් මට්ටමකට ගිහිල්ලා එතනදී ප්‍රශ්නයක් ඇති කරනවා. එතෙන්දී සැකයක් ඇති කරනවා. එතෙන්දී බයක් ඇති කරනවා. බයක් සැකක් ප්‍රශ්නයක් ඇති වෙනකොටම අධිමුඛ චෛසිකේ ලැජ්ජ වෙලා මුලපයින්. පැත්තකට යනවා. එයාට කවදාකවත් පෙරදක්මක් එන්නේ නැහැ. කවදා හිතුවොත් මේ කොච්චර ප්‍රශ්න තිබ්බත් කොච්චර සැක තිබුණත් කොච්චර බය තිබුණත් මම කරගෙන යනවා. ඇඟේ හැප්පෙන දෙයක් නැහැ. ආනේ මට්ටමට යන්න තරමට යාට ගියා මේ කියන්නේ ගුරුවරයෙක් නැති නිසාවත් ඇත්තටම ප්‍රශ්නයක් නැති නිසාවත් නෙමෙයි ප්‍රශ්න තිබුණට කාලසටහන ටික කරගෙන යන තියෙන මොකද්ද බාධා? පවත්තන්න තියෙන බාධාවක් කියලා බැලුවොත් මවිසින්ම ඇති කරන ආකූල භාවයක් මිස මේ නාම රූපයේ කවදාකවත් මට කරදර කරන්න යෝජනා ගෙනාවට ඒක ස්ථිර කරපු ගමන් තමයි විඥානයේ වාසිකන්නේ. අරගෙන මේක හරි මේක වැරදි. මේක සැප මේක දුක මේක සාධාරණ මේක අසාධාරණ කියලා බෙදුම එන්නේ නාම රූපේට නාම රූප මට්ටමේ කියන්න දෙන්නේ නැතුව ඒ මතින් මොන හරි ව්‍යාපාර කරන්න හදන එක. ඒ නිසා කරන්න හදන සෑම ව්‍යාපාරයක්. නැත්නම් කිව්වොත් එහෙම මේ මත පහළ කරන සෑම චේතනාවක්ම කර්ම රස කරනවා. චේතනා පහළ නොකර සංස්කාර පහළ නොකර සකස් නොකර මේක දිහාම බලන්න එකට අපි කියන හිස් බැල්මක් කියලා. රහතන් වහන්සේගේ බැල්ම හිස් බැල්ම නිසා සඳහන් කළා තියෙනවා රහතන් වහන්සේගේ ඇස් දෙක පා වෙනවා මිසක් මේකට යොමු වෙන්නේ නැහැ. යොමුනත් විනිවිද දකින්න මිසක් මේක දකින්න ඕක මේක නොදකින්න ඕන කියලා දෙකක් නැහැ. දකින්න දෙයි නොදකින්න දෙයි දෙකේම සමාන හේතුඵල ධර්මයක් තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මෙතෙන්ට යන එක නොයන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ යන හැම එකකින්ම ප්‍රශ්නයක් අහන්න තරමට විචිකිච්ඡාව, සද්ධාව නැතිකම. ප්‍රශ්නයක් අහන්න තරමට කුසල ඡන්දේ නැතිකම. ප්‍රශ්නයක් අහන්න තරමට අදිවෝකේ නැතිකම තමයි අපිට තියෙන මේ භාවනා ජීවිතයේ භාවනා සතිය අල්ලගත්ත කෙනා කියන ප්‍රධානම කීලස. එනිසා ඒක එනකොටම ප්‍රශ්න අහන්න නැති ඉන්න එපා. ප්‍රශ්න අහන්න. හැබැයි මේ ප්‍රශ්න නැවත අහපලා කාලා බලන්න. නාහ මටම බැරිද මේක පොඩ්ඩක් විශ්ල ගන්න කියලා. එහෙම නැත්නම් මේ මොන පදනමෙන්ද මේ එන්න හදන්නේ කියලා. ඒකට තමයි තියෙන ඇඳුම් ගලවලා බැලුවා වගේ පේන්න පටන් ගන්නවා. ඒක තමයි අපි ඔය චේතෝපරිය ඥාන වශයෙන් පාවිච්චි කරන්නේ. ඒක ඇසුරු කරලා කරලා කරලා බලනවා මේ පුද්ගලයා ළඟ තියෙන රාගේ නම් එයාට ඒක හේතු ගන්නලා දෙන්න ඕනේ. චේතෝපරිය ඥානය අරගෙන මේ ඇමරිකාවේ වගේ අවතාර ප්‍රොජෙක්ට් එකකින් රසියාවට ගහන්න නෙවෙයි අපි මේ යන්නේ. අපි මේ යන්නේ තව කෙනෙක් පැටලිලා දන්නේ නැතුව ඉන්න කෙනාට තේරුම් කරලා දෙනවා කන්නාඩි මොනතරලා කියනවා උඹ නටාගෙන ඉන්නේ නැතු මේ නංගි මේ රාගේ රාගෙන් නැති කරන්න බෑ අනිත් උරුනම් පුළුවන් කියලා කියනකොට උන බයිනවා ඒකේ නෑ ඊට ගොඩක් බලනවා කියලා හැබැයි මෙතනදී පටලවා ගන්න එයා හිතනවා මේක වෙන කෙනෙක්ගෙන් තේරෙන්න ඕනේ මට වෙන කෙනෙක් මට මේ කියලා දෙන්න ඕනේ නෑ බුදු චාන්ස් කරන මේක තමන්ම තේරුම් ගන්න ඕනේ එහෙම නැත්නම් මේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. තමන් මේ අහන්න හදන ප්‍රශ්නේ මොන පදනෙමෙන්ද එන්නේ කියන එක මූලයේ තෝරන්න පුළුවන් කෙනාට ප්‍රශ්න අහන්න ඉස්සලා තේරෙනවා මේ තල්ලුව කොහෙන්ද එන්නේ නැත්නම් මේකට මේ අර්ජ් එක එහෙම නැත්නම් කියන මේකට මොටිවේෂන් තියරි කියලා. ඒ මොටිවේෂන් එක නේද මේ තල්ලුව කොහෙන්ද එන්නේ කියලා බැලුවනම් ඒක අහුවෙන්නේ නැහැ වීචිකම කෙලෙස් වල. ඒක අහුවෙන්නේ නැහැ පරිඋත්ථාන කෙලෙස්. ඒක තියෙන්නේ අනුසය කෙලෙස් වල. ඒක තමන් එනකොටම අල්ලගත්තොත් අල්ලගන්න පුළුවන් නම් මේ රෝගේ නටන හැම ජවනිකාවකම පිටිපස්ස තියෙන මා තණ්හාමාන දිටි කියන තුන විතරයි. ඒක මොකද්ද කියලා දකින්න එක වැරදි කියලා තමයි සදාචාරවාදය කියන්නේ. බුදු දහම කියන්නේ දැක්කේ නැත්නම් කෙලස් නැති කරන්න බෑ. නිසා ඒක එනේන වෙලාව ඔලුව උස්සන උස්සන වෙලාවක ඒක මෙයයි මේ ඔලුව උස්සන්නේ කියලා දැනගත්තොත් ඒක බුදු නුවණක්. නැත්නම් බුදු කෙනෙක් ඇවිල්ලා අපිට දීලා තියෙන අපේ ඇතුලේ තියෙන ගුණයක් වෙයි. ඒ නිසා මේ චේතෝපරිය ඥානය චේතෝපරිය වශයෙන් අනුන්ගේ හිත් සහස සහර දැනගන්නා වගේම Taman තුලින් පැන නගින්න එන තියෙන වෙන්න තියෙන මොනවා හෝ කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් මානසික ක්‍රියාවක් හිත යොදලා බැලුවොත් මේක ඉන්නේ තණ්හා මූලයෙන්ද මාන මූලයෙන්ද ditthi මූලයෙන්ද කියලා ඒකිනෙක ඇසුරු කරන එක හරියම ලේසියි. මොකද මේ පුද්ගලයා වැරද්ද බාර ගන්න ලෑස්ති. ඒ වගේම මේ වැරද්ද කරලා වැරද්ද කරලා වැරද්ද හරහා මිස කවදාකවත් අපිට සුද්ධියක් ලබන්න බෑ. ඒ නිසා අපිට මේ කෙලෙස් මතුවෙන විදිහට ගැටුම් ඇති වෙන්න ඕන. ගැටුම් ඇති වෙන ඇති වෙන වෙලාවේ ගැටුම ආශ කරන්න යන්න එපා. මේ ගැටුම තුලින් වෙන සංසිද්ධිය නැවත හැදලා බලලා කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න පටන් ගත්තොත් ඒ කෙනා ලෝකයක් එක්ක පරිසරත් එක්ක හැපීමක් අවශ්‍යයි. ඒ නිසා කියනවා සර්වචන් වහන්සේ උදේට සිවුර පෙරවගෙන පාත්‍රයේ බඩතුලේ හංගවගෙන ඇයි ගම් වදින්නේ ගමට ගියාට පස්සේ උන්වහන්සේ මහා කරුණාවේ මේ ස්ථික කටයුතු කරනවා කරනකොට පේනවා මේ මිනිස්සුયો කිසිසේත්ම Tamanට අදාළ නැති කිසිසේත්ම Tamanට විශේෂීසුද අයිති නැති තේ තනක් අල්ලගෙන ඔයී නටන්න හදනවා මෙයාට අදාළත් නැහැ පුළුවන්කමකුත් නැහැ පුළුවන් දේ තියෙනවා ඒක පැත්තට දාලා මේ රට කෙලින් කරන්න හදනවා. එහෙම නැත්නම් බලු බලු වර්ගයක් කෙලින් කරන්න හදනවා. එහෙම නැත්නම් රට මට්ටම් කරන්න හදනවා. මේ හිරපු දේවල් දාගන්න වෙනෝනේ කියලා බුදුරජාණන්සේ පේනවා. ඉතින් කොච්චර අනුකම්පා කරත් මේ මාංශය විශේෂයෙන් පන්නලා ඉන්නේ. මොකද කරන්න බැරි එකක්. මේ බුදුහාමුදුරන්ට කරන්න බැරි එකක්. මේ අල්ලගෙන තියෙන්නේ. ඉතින් මහා කරුණාවෙන් හැසිරලා ඉතින් මේ මිනිසුන්ට ඒක කියලා දෙන්න බෑනේ ඉතින් දාන ටිකක් බෙදන්න ඇරලා සුවපත් වේවා කියලා එනවා ඊට පස්සේ අටුවාචාන් වහන්සේනවා ඇයි ආයේ කැලේට යන්නේ මහා කරුණාවත් එක්ක ජීවත් වෙන්න බෑ. මහා ප්‍රඥාව ලබන්න කැලේට යන්න. සෝන්නාංශ හැමදාම දිනචරියාවේ ප්‍රදේශයක් තියෙනවා මිනිසුත් එක්ක ගැටිලා. මහා කරුණාවට ඉඳ තියෙන. ප්‍රදේශයක් තියෙනවා මහා ප්‍රඥාවට ඉඳ තියෙන ගොරගහක් මුල හරි ඇටේරිය ගහක් මුල හරි විවේක වෙනවා. ඒ කාට හරි මේ දෙක මහා කරුණා මහා ප්‍රඥා දෙක සමබර වුණේ නැත්නම් එහෙම නැත්නම් මේ දෙකම එකිනෙකට ප්‍රත්‍යුනේ නැත්තම් කිසි ලස්සනක් නැහැ මේ సౌందර්යයක් නැහැ මේ ජීවිතේ. රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට කියන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රඥාව තියෙනවා. කරුණාව නැහැ. කරන්න බෑ. සම්බන්ධීකරණ කතාව තේරෙන්නේ නැහැ. ඒ නිසා ගොළු බුද්ධ කියලා කියනවා. මේ චේතෝපරි ඥාන නැති එකනගේ ඥානයත් ගොළු බුද්ධෙක් තමයි. තමාට අර ගොඩේ ඉන්න පුළුවන් නමුත් කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒත් මේ ශාසනය පවතින්නේ ඒත නෙවෙයි. මේ ශාසනය පවතින කවුරු හරි මේක තමන්ගේ සියලු ආශාවල් පාවා දීලා සියලු රුචර්චකම් පාවා දීලා පෞෂත්වේ පාවා දීලා කර්ම ශක්තිය ඔක්කොම පුරුදු ඔක්කොම පාවා දීලා මානවය වෙනුවෙන් එහෙම නැත්නම් අනික් භාවනා කරන අය වෙනුවෙන් තමන්ගේ හිතේ පහළ වෙන සියල්ල හෙලි කරනවා එතකොට තමන්ගේ මනස අවබෝධ කරනකොට අනිවාර්යයෙන්ම අනුන්ගේ මනස ඒ තුලින් අවබෝධ වෙනවා. මේකට විද්‍යාව කියන්නේ හෙලෝග්‍රැෆික් ප්‍රසන්ටේෂන් කියලා ඕනම කුංචි අංශුවක් සමස්තය නියෝජනය කරන නිසා අපි මේ පැත්ත කරලා භාවනා කරනවා. උඹ දෙනෙක් අපිට චෝදනා කරනවා මේ තනියම නිවන් දකින්න හදනවා. මේට වැඩිය නාලකද එල්දඬු පාලම් හදනවා නම් ඉතින් නාලකද ලින්ක් හපනවා නම් නැත්තම් පාරල හදනවා නම් කිය. නමුත් ඒගොල්ලෝ ඉව කරන්න ගිහිල්ලා අනන ඇනිල්ල බලනකොට මේ නිකන් ඉන්න එක හරිම හොඳයි. කරන හැම වැඩකම පිටිපස්සේ තියෙන තණ්හාමාන දිච්චිනා නිකං චිත්තක්ෂණයක් ඉන්නකොට කොච්චර පින් එක තියනවද කියලා බලන්න. ඒ නිසා බුදුහාමරන්න මේ මිනිස්සු චෝදනා කරනවා අක්ෂිතියවාදී කියලා. උච්ඡේදවාදී කියලා. බුදුන් කියන ඇත්තම පව් කරන්න නැතර නම් මං අක්ෂිතිය තමයි. උඹ කියන අර්ථය නම් නෙවෙයි. උච්ඡේදවාදී කියන්නේ නාස්තිකයි. මොකද හිතාමතා කරන හැම දෙයක් අකුසලයක් නා නිකන් ඉන්නේ කොහොමද? පුළුවන් නම් ඉඳලා බලපන් කියන එකවත් කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් මේ බෞද්ධයන් වශයෙන් බණ භාවනා කරන නැත්නම් විපස්සනා කරන අපි මේ භාවනා කරනකොට ලැබෙන සතියේ තියෙන මේ ಗುಣ ටික දැන් විපස්සනාව කියන්නේ මේකේ කියන ಗುಣ ටික තේරුම් ගන්න නැතුව නිවන කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව මේ අඹාගෙන යන්න ගියාට පිටිපස්සේ ඒක කවදාකවත් අර වාහනේ හරවලා තියෙන දිහාවට තමයි ක්ලච් එක දීපු ගමන් දුවන්නේ. ඒක ඉතින් ඒ වාහනේට බෑ හරි පැත්ත හැරෙන්න. ඒ නිසා අපි කොයි වෙලාවක හෝ මේ කරන වැඩ නැවත සලකා බලලා මේ කරගෙන යනකොට මමයා කොච්චර ඉස්සර වෙන්න හදනවද? මාන්නේ කොච්චර ඉස්සර වෙන්න හදනවද? තෘෂ්ණාව කොච්චර වෙන්න ඉස්සර වෙන්න හදනවද කියලා දැනෙන්නේ තෘෂ්ණාවෙන් වැඩ කරන කෙනෙක් දිහා බලලා අන්වේ ක්‍රමයට තේරුම් ගැනීමෙන් තමයි. අපි බයිනෝයි රොස්නාවේ වැඩ කරන හැටි ඊට පස්සේ තේරුම් ගන්න උඹ එයාගෙන් ආදර්ශය බලපන් උඹත් කරන්න මොකෙන්ද බලලා උඹටත් උඹ කොහොම තමයි කියන්නේ. අපි බැන්නට කාට හරි මාන්නක්කාරයයි කියලා උඹත් ඔය ක්‍රියාත්මක කරන්නේ මාන්නය හරහා තමයි. උඹත් එනේ දික්ටි හරහා තමයි කියලා. මේකට පුංචි දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම පෙන්වන්නම් පෙන්වන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මෙහෙව් ලෝකේ කවුරුරි ආරාධනාවක් කරලා ආරාධනට වැඩ කෙරුවොත් කය කහට නෑ ඒකේ. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔබතුමාට මේක කරන්න පුළුවන් පුළුවන් ද මේක ගැන සලකා බලන්න කියලා. එතකොට යා කියන්නේ මේ මගේ තණ්හා මගේ මාන මගේ දිත්‍ති නෙවෙයි අසවල ඇවිල්ලා කිව්වා. එයා සාධාරණීකරණය කෙරුවා නම් කරනවා. ඒ වගේම මගෙන් එන දේවල් තියෙනවානේ. මේක කළ යුතුමයි කියලා විරුද්ධ වෙන්න එපා. අවිරුද්ධ වෙන්න. කවුරු මොන දේ ඇවිල්ලා බැන්නත් විරුද්ධ වෙන්න එපා. කිසිම විදිහකට විරුද්ධ නොවීමට දොස් කියන්න බෑ. ඒ නිසා මොනෝ හරි කරන්න ආරාධනාවක් වෙනකන් ඉන්නේ. එතකොට ඒ කියන්නේ යෝගී යෙදිලා ඒ කාටද අවශ්‍ය වෙලා. ඒ වගේම කවුරු වෙලා බැන්නත් කවුරු දොස්තරක්වත් විරුද්ධ වෙන්නත් එපා. ඉතින් මේ වගේ පුංචි ඉඩක් තියෙනවා. ඒ භාවනා කරගෙන යන්නේ කරාට තමයි මේ ප්‍රතිපදාවත් යෝගීව ඉදිරියට කරන වැඩත් සම්පජඤ්ඤ යොදන එකක් පිළිබඳව පුංචි ඉඩක් තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය පුතඥයට ඉඩ ඇත්තෙම නෑ දෙපැත්තෙම හිර වෙලා. භාවනා කරන්න කරන්න මේ ඊට වැඩි වෙනවා. එතකොට තේරෙනවා අවුරුදු 2600ක් මේ ශාසනය ගෙනාවේ ඕම ඉඩක් නැතුව නෙවෙයි. අපි කරන මේ බයිලෝලින් නෙවෙයි ඒ කියන්නේ ඒක අපි දන්නේ නැහැ පුතා දන්නේ නැහැ හඳ ඇති කාලේට වනාන්තරේ හරි වැඩ කෙරෙති ඕදත්තරු බණ කතා කියද්දී වන දෙවඟනෝ ඒ වාලියති වෙනම කතාවක් තියෙනවා මේ ශාසනයේ ඒකට යන්න නම් මේ බබාගේ භාෂාව අතහැරලා ඒ තමන්ගේ රුචි අරුචිකම් ටික පැත්තක තියලා පෞෂත්ව ලක්ෂණ පැත්තක මොකෙන්ද? බුද්ධ ගෞරවය. ධර්ම මට මේටදී කැප වෙන්න බැරිද කියලා බැලුවොත් ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අපි දන්නටදී කල්යාණ මිත්‍ර ලෝකේ ඉන්නවා. ඒ වගේම අපිත් ඒ කල්යාණ මිත්‍ර ගණයට වැටෙනවා අපි බලන බැල්මට. ඒ නිසා මේ තියෙන ಗುಣ ටික බණ අහන බණ කියන අපි ළඟ මේ තියෙන ಗುಣ ටික වැඩේට ඇති. මොනක්වත් වැඩිපුර ඕනේ නැහැ. ඒක දුරන්ට ඒක අදිමොක්කයකින් විශ්වාසයෙන් ඇතුව ඉදිරියට ගෙන යන්න. එහෙම නැත්නම් ඒක පිළිබඳව සැක නොකර ඉදිරියට ගෙන යාම සඳහා අපිට තමන්ගේ ඥානවලට පරියේ ඥානය අවශ්‍යයි. ඒ නිසා තමන් තමන් විවේචනය කරගැනීමේ ඒ හරහා තව ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා මේ පරියේ ඥානය තියෙනකොට.